එනිසා අද දවස දක්වාත් ඒ කලන වැට ඒ විදිහටම පවතිනවා. ඉතින් අද දවසේදීත් අපේ ගිහි පින්නතුන්ට ඊටාම වැදගත් කාල පරිච්ඡේදයක් හැටියට අපිට මේ වස්සාන කාල පරිච්ඡේදය දක්වන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ එළඹෙන ඇසලපුර පසළොස්වක පොහෝ දින වස් ආරාධනාව ලැබ වික්ෂුන් වහන්සේලා ඊට පසු දින වස්සාන ශික්ෂාපදයේ සමාදන් වෙනවා. ඒ වික්ෂුන් වහන්සේලා වස්සාන ශික්ෂාපදයේ සමාදන් වීමෙන් පසු උන්වහන්සේලාගේ ඒ ගුණධම් දියුණුව පිළිබඳව වෙනදාටත් වැඩි අවධානයක් යොමු කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. අමතර ශික්ෂා පදයක් උන්වහන්සේලා සමාදන්ව ගැනීම නිසා ඒ පිළිබඳවත් උන්වහන්සේලාගේ සිහිය ආදී පවත්වමින් ඒ ශික්ෂා පදය සමාදන්වගෙන බොහොම ආදරෙන් ගෞරවයෙන් ඒ සීලය පුරා ගැනීම සිදු කරනු ලබනවා. ඒ වගේම නිර්වාණාභිලාෂය ඇතිව කටයුතු කරනවා ගිහි පින්නතුන්ගේ ඒ සියලු සෑබැලීම් ආදී කරුණුත් පෙරදරි කරගෙන. ඉතින් මේ විදිහට ගිහි පැවිදි කාටත් මේ වැදගත් කාලවකවානුවක් විදිහට එළඹෙන වස්සාන ඍතුව වස්සාන කාලය පිළිබඳව අපිට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. පින්නතර මේ වස්සාන කාලය තුළ අපි දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. වෙනදාපත් නොවුණු ಗುಣ විශේෂයක් අපේ ජීවිතයේ කෙසේ හෝ අපි ඇති කරගන්නවා. ඒ සාමණේරහන්සේලා ඇසුරු කරගෙන වෙනදා ලබා නොගත් අවබෝධයක් කෙසේ හෝ අපි ලබා ගන්නවා. වෙනදා අපිපත් නොවූ තත්යකට අපි පත්වන්නට කෙසේ හෝ උත්සාහවත් වෙනවා යහපත් වෙනකට කියන දැඩි අදිස්ථානයකින් යුක්තව මේ පින්නතුණු මේ වස්සාන කාලයේට එළඹෙන්නට නැතිනම් වස්සාන කාලය සඳහා මුහුණ දෙන්නට අවශ්‍යයි. මොකද භික්ෂුන් වහන්සේලා පිළිබඳව වගකීමක් දරනවා කියලා කියන්නේ උන්වහන්සේලාව අනුගමනය කරන්නටත් ගිහි පින්නතුන්ට විශේෂ අවකාශයක් සැලසෙනවා කියන එක. එනිසා වස් ආරාධනා කිරීම කියන තැනකින් අපි සීමා වන්නට හොඳ නෑ සෑම බෞද්ධයෙක්ම මේ කාල පරිච්ඡේදය ඊටමත් තුනුරුවන්ට ලැබිව තුනුරුවන් වෙත උපසංක්‍රමණය එළඹීම් ආදී নিরතුරු සිදු කරමින් කටයුතු කරනවා නම් ඒක ඊටාම වැදගත්. මොකද ඒ කුසල පූර්ණ කාලයම ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත්වන නිසා. ඉතින් මේ කාල පරිච්ඡේදයේ පුරාවට ඔබට සිහිනුවන පවත්වන්නට අවශ්‍ය වන ඔබේ භාවනාව සකස් කර ගැනීමේදී දර්ශන විෂය පිරිසුදු කරගන්නේ කොහොමද කියන කාරණාවත් කාරණාව ඇතුළත් සූත්‍ර ධර්මයක් අද දවසේදී අප සාකච්ඡා කරන්නට කල්පනා කළා. මේ සූත්‍රය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ දකින්නට පුළුවන්කම මේ සූත්‍රය ඡන්න සූත්‍රය ඡන්න සූත්‍රය කියලා කියන්නේ ඡන්න හාමුදුරුව පිළිබඳව දැක්වෙන ප්‍රවෘත්තියක් තමයි මෙහි විස්තර වෙන්නේ ඡන්න හාමුදුරුව පිළිබඳව දැක්වෙන ඒ කතා පොතක් මෙතනදී විග්‍රහ වෙලා තියෙන්නේ ඡන්න හාමුදුරුව කියන කියන්නේ කවුද කියලා මම හිතන්නේ මේ පින්නතුන් කවුරුත් හොඳාකාරවම දන්නවා කවුද ඡන්න හාමුදුරුව කියන්නේ කියලා ඡන්න හාමුදුරුව බුදුරජාණන් වහන්සේත් සමග ඒ එකම දිනෙහි උත්පත්තිය ලැබපු මහා මහා විනිශ්ක්‍රමණය සිද්ධ වෙන අවස්ථාවේදී ඒ බෝධිසත්වයන් වහන්සේ සමගම නික්මුණු ඊට පස්සේ පසු කාලයේදී ශාස්ත්‍රීය ශාසනයෙහි මහාන කුණ වික්ෂුන් වහන්සේ නමක් තමයි චන්න ආමුදුරු කියලා කියන්නේ. ඉතින් බෝධිසත්වයන් වහන්සේ අභිනිෂ්ක්‍මණයටත් එක්කගෙන ගිහිල්ලා බෝධිසත්වයන් වහන්සේ සමගම කාලය ගත කරපු මේ චන්න හාමුදුරුවන්ට අර ගිහි කාලේ තිබුණු බැඳීම අතහැර ගන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ පැවිදි වුණා. ඉතින් ඔහු විසින් බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව තිබුණු මමායනයම බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ඒ විදිහටම පැවැත්තුවා. ඒ නිසා අම්හාකම් බුද්ධෝ බුදුරජාණන් වහන්සේ අපගේමයි ඒ වගේම ධම්මෝති අම්හාකම් ධම්මෝති අපගේමයි ධර්මය කියලා යම් කිසි මාන නලයකට පත්ව නැතිනම් මානයේ තුල වාසය කළා මානයට පත්ව මාන සිතුවිල්ලකින් තමයි වාසය කළේ. ඉතින් ඒ මානය නිසාම අනෙක් භික්ෂුන් වහන්සේලාට නැමුනේ නැහැ. අනෙක් භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගන්නට තරම් උන්වහන්සේ ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා අනිත් වික්ෂුන් වහන්සේලාට නොඑක් අවස්ථාවල බොහොම රළු වදනින් ආමන්ත්‍රණය කළා, රළු වදනින් නිග්‍රහ කළා, නොඑක් ගැටෙන විදිහට කටයුතු කළා බොහෝ වික්ෂුන් වහන්සේලාට. ඉතින් ඊට වඩා වැඩි හිටි ගුණනුවණින් වැඩි වික්ෂුන් වහන්සේලාට පවා ඒ විදිහට දෝෂාරෝපණය කිරීම බොහෝ භික්ෂුන් වහන්සේලා හෙලා දැකපු කාරණයක් බවටයි පත් වෙලා තිබුණේ. ඉතින් මොකද චන්නහාමුදුරුව කල්පනා කළේ ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න එක්කන් ගියෙත් මම. ඉතින් ඒ නිසා මේ සියල්ලගෙම මාත් එක්තරා කොටස් කරුවෙක්. මේකට මොනවත් කියන්නට වෙන කිසි කෙනෙක් නැහැ කියන තැන ඉඳලා තමයි චන්නහාමුදුරුව මාන්නේ උපදවාගෙන හිටියේ. ඉතින් මේ විදිහට චන්නහාමුදුරුව මේ විදිහට මානෙන් යුක්තව කටයුතු කරපු නිසාම භාග්‍යතුන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ඇහුවා චන්නහාමුදුරුවන්ට මොකද කරන්න කියලා. චන්නහාමුදුරුවන්ට බ්‍රහ්ම දණ්ඩණය පනවන්නට භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයට පෙර උපදෙස් ලබා දුන්නා. ඉතින් ඊට පස්සේ චන්නහාමුදුරුවන්ට බ්‍රහ්ම දණ්ඩණය පැනෙවුවා. වික්ෂුන් වහන්සේලා විසින් බ්‍රහ්ම දණ්ඩණය පැනෙවුවා. බ්‍රහ්ම දණ්ඩණය කියලා කියන්නේ කිසිම වික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ සමග කිසිම කතාවක් කරන්නේ නැහැ. කිසිම ආකාරයකින් උන්වහන්සේට අවවාද අනුශාසනාවක් කරන්නේ නැහැ. කොටිම කියනවා නම් උන්වහන්සේව පුදකලා කරනවා උන්වහන්සේව අර සාමූහික සංඝ සමාජය තුළින් උන්වහන්සේ ඉවත් කිරීම තමයි එතනදී සිදු කරන කාර්ය බවට පත් වෙන්නේ. ඉතින් බ්‍රහ්ම දණ්ඩණය පැනවීම සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සිද්ධ කළා. ඉතින් මේ බ්‍රහ්ම දණ්ඩනය සමගම චන්නහාමුදුරුවෝ ඒ පිළිබඳව බොහොම තැවීමට ලක් වුණා. පසුතැවීමෙන් කාලය ගත කළා. උන්වහන්සේට අනෙක් වික්ෂණ මහන්සියලාගේ අවවාද අනුශාසනා නොලැබීම, අනෙක් වික්ෂණ මහන්සියලා සමග සාමීචි කතාවන් නොලැබීම, සතුට විය යුතු, සිහි කැඳ විය යුතු කතා කරන්නට අවකාශය නොසැලසීම ආදී දේවල් නිසා චන්නහාමුදුරුවෝ ඒ පිළිබඳව බොහොම කලකිරීමෙන් යුක්තව තමයි කාලය ගත කළේ. ඉතින් කොහොම ඉන්න කාලෙදී චන්නහාමුදුරුවෝ එක දවසක බොහෝ භික්ෂුන් වහන්සේලා බරණැස් නුවර ඉසිපත්තන මිගදායේ වැඩ ඉන්නකොට චන්නහාමුදුරුවෝ හවස් කාලේ මොකද කරන්නේ? අර භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න කුටියෙන් කුටියට ගිහිල්ලා වැඩිහිටි භික්ෂුන් වහන්සේලාට කියනවා ඕවදන්තු මං ආයස්මන්තෝ තේරා අනුසාසන්තු මං ආයස්මන්තෝ තේරා කියලා. ඕවදන්තු මං ආයස්මන්තෝ තේරා කියලා කියන්නේ මේ ආශ්මත් වූ ස්තවිරයන් වහන්සේලා මට අවවාද කරත්වා. ඒ වගේම ආශ්මත් ස්තවිරයන් වහන්සේලා විසින් මට අනුශාසනා කෙරෙත්වා කියලා වික්ෂන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා යාචනය කරනවා ඉල්ලනවා. මොකද දැන් සංඝ සමාජයෙන්ම චන්නහාමුදුරුවන් නිර්පාහැරලා නැතිනම් ඉවත් කරලා තියෙන්නේ කතා නොකර හැරලා තියෙන්නේ කොන් අපි කිව්වොත් එහෙම අපේ වචනේ කොන් කරනවා කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ පැත්තකට දාලා චන්නහාමුදුරුවෝ එනිසා උන්වහන්සේ ගිහිල්ලා රස්තවිර භික්ෂුන්වහන්සේලාට ගිහිල්ලා ඒ විදිහට කියනවා. ඒකට දැන් ඒ කියන්නේ චන්නහාමුදුරුවෝ ඒ අවස්ථාව වෙන විට වරද වරද වශයෙන් දැකලා තිබුණු අවස්ථාවක් විදිහටයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් වරද තේරුම් ගත්තට පස්සේ චන්නහාමුදුරුවෝ නැවත නිවැරද්ද තුල පිහිටා සිටින්නට යනකොට වික්ෂන් මහන්සිය ළඟට ගිහිල්ලා අවවාද අනුශාසනා කරන්න කියලා කියනකොට මේ ඒ භික්ෂුන් වහන්සේලා මොකද කළේ මේ ඒ චන්නහාමුදුරන්ට අවවාද අනුශාසනා කළා. කොහොමද අවවාද අනුශාසනා කළේ? රූපංකෝ ආවසෝ චන්න අනිච්චං. චන්න රූපය කියන එක අනිත්‍යයි. වේදනා අනිච්චා. වේදනාව කියන එක අනිත්‍යයි. සංඥා අනිච්චා සංඥාව අනිත්‍යයි. ඒ වගේම සංඛාරා අනිච්චා සංස්කාරය සංස්කාරය අනිත්‍යයි. විඥාන අනිච්චා විඥානය කියන එක අනිත්‍යයි කියලා මේ විදිහට අනුශාසනා කළා. ඊට පස්සේ රූපං අනාත්තා රූපය අනාත්මයි වේදනා සංඥා සංඛාර විඥානං අනාත්තන්ති විඥානය අනාත්මයි කියලා මේ විදිහට අනුශාසනා කළා කවුද? අර බොහෝ වූ භික්ෂුන් වහන්සේලා ස්තවිර වැඩි හිටි භික්ෂුන් වහන්සේලා චන්නතරුන් වහන්සේට මේ විදිහේ අනුශාසනාවකින් අනුශාසනා කළා. දැන් ගොඩක් තැන්වල අපිට සූත්‍ර පිටකයේ තුල දකින්නට පුළුවන්කම තියෙන පෙළට වඩා යම්කිසි වෙනසක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කතා කරන්නේ තිලකුණක් නැතිනම් ත්‍රිලක්ෂණ ධර්මයක්. ඒකට ඒ ත්‍රිලක්ෂණ ධර්මයක් පිළිබඳව ලක්ෂණ ත්‍රිත්වයක් පිළිබඳව අපි කතා කිරීමේදී අනිච්ච දුක්ඛ අනාත්ම කියලා අපි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ධර්මතා තුනක් ලක්ෂණ තුනක් කතා කරනවා. එතකොට අනිච්ච කියලා කියනකොට හටගෙන නිරුද්ධ වෙන උදේවැයාර්ථයේ තියෙන අනිත්‍යත් ඒ වගේම දුක්ඛ ලක්ෂණාර්ථයේ තියෙන දුකත් ඒ වගේම සාරාපගත නිස්සාර ශුන්‍යත ලක්ෂණයෙන් යුක්ත අනත්ත කියන බවත් අපි හඳුනාගෙන තියෙනවා. නමුත් මෙතනදී විශේෂයෙන්ම දුක්ඛ ලක්ෂණය පිළිබඳව පාවිච්චි වෙන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් පෙළක අපිට ඒ විදිහට දකින්න පුළුවන්කම තිබුණට මෙතන පෙළේදී ඒ දුක්ඛ ලක්ෂණය පිළිබඳව අපිට දකින්න පුළුවන් කමක් නැහැ. ඇයි මෙතනදී මේ දුක්ඛ ලක්ෂණය දකින්න පුළුවන් කමක් නැත්තේ? දැන් අපිට විශේෂයෙන්ම මෙතනදී දුක්ඛ ලක්ෂණය අපිට දකින්න පුළුවන්කම නැති වෙලා තියෙන්නේ අපිට දැන් ආනන්ද චන්නහාමුදුරුවන්ගේ චරිත ස්වභාවය අනුව උන්වහන්සේ නැවත උපවාද කරන්නට පටන් ගත්තොත් එහෙම නැතිනම් උන්වහන්සේගේ ස්වභාවයෙන්ම දැන් මේ වික්ෂුන් වහන්සේලා දුක තුල ඉන්න දුකටපත් වන පිරිසක් එහෙම වුණා. ඇයි හැමතැනකදීම දුක පිළිබඳව කතා කරනවා. දැන් අදටත් තියෙන චෝදනාවක් තමයි දැන් අපි හැම වෙලාවකදීම දුක ගැන කතා කරනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අපි කතා කරනවා සැකෙවින් කිව්වොත් එහෙම පංච උපාදානස්කන්ධේම දුකයි කියලා. එතකොට සැකෙවින් පංච උපාදානස්කන්ධේම දුකයි කියලා කතා කරනකොට අපිට දැන් මේ ශාසනය කතා කරන්නේ දුක පිළිබඳව විතරද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ශ්‍රමණයෝ නැතිනම් භික්ෂුන් වහන්සේලා මේ දුක විතරක් කතා කරන නැතිනම් මේ අයම්බික්කු ආදී දුක්ඛ ලක්ෂණේ පඤ්ඤාපියමානේ රූපං දුක්ඛං සංඛාර විඥානං දුක්ඛං මග්ගෝ දුක්ඛං දුක්ඛති තුම්හි දුක්ඛප්පත්තා භික්ඛුනාමාති ගහනං ගන්හෙය එතකොට ඔබලා ඔක්කොම දුක්ඛප්පත්තා භික්ඛුනාමාති දුකටපත් වෙච්ච භික්ෂූන් කියලා නම් මේ ග්‍රහණයට ගැනෙනවා ඒ සංග්‍රහයට තමයි යන්නේ එතකොට යථා ගහනං ගහේතුම් නසක්කෝති එවන් නිද්දෝෂ මේවස්ස කත්වා කතේ සාමාති වේව ලක්කනානි කතේසු. ඉතින් චන්නහාමතුරුන්ගේ චරිත ස්වභාවය නැතිනම් චන්නහාමතුරුන්ගේ ගති ලක්ෂණය පිළිබඳව දන්න නිසාම මේ වික්ෂුන් වහන්සේලා දුක්ඛ ලක්ෂණය පිළිබඳව කතා කරන්නේ නැතුව අනිත්‍ය ලක්ෂණය සහ අනත්ත් ලක්ෂණය පිළිබඳව මෙතනදී කරුණ පැහැදිලි කිරීමක් කළා. නමුත් දැන් චන්නහාමුදුරෝ කියලා කියන්නේ යම් මට්ටමකින් කිසිම ධර්මයක් පිළිබඳව වැටහීමක් නොතිබුණු තරුණ වහන්සේ නමක්ම නෙමෙයි. ඒ නිසා මේ මේ කියන කාරණාව අද ගොඩක් වෙලාවට ධර්මය තේරුම් ගත්තත් ඒ ධර්මය තේරුම් ගැනීම තුළ එය අවබෝධ අවබෝධය කරා යන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න පිරිසටත් ඊටාම වැදගත් වෙනවා මේ මේ කාරණා ටික. මොකද චන්නහමුදුරුත් ධර්මය යම් මට්ටමකින් දහම් කරුණු පිළිබඳව අවබෝධයක් නැතුව හිටිය බවක් මේ සූත්‍රය තුළින් අපිට පේන්නේ නෑ. චන්නහමඳුරු ධර්ම කාරණා පිළිබඳව හොඳ අවබෝධයකින් පසු වුණා. ඒක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අතකෝ ආයස්මතෝ චන්නස්ස ඒතද හෝසි. ස්තවිර භික්ෂුන් වහන්සේලා කියනකොට චන්නහමඳුරු කල්පනා කරනවා මේ විදිහට. කොහොමද චන්නහමඳුරු එතනදී කල්පනා කරන්නේ? මයිහම්පිකෝ ඒතං එවං හෝති මටත් මෙබඳු අදහසක් තමයි තේරෙන්නේ. කියන්නේ මගේ වැටහීමක් මෙතනදී මේ විදිහයි. මොකද්ද මගේ වැටහීම? නැත්නම් ජනතරුණ හස්සේ වැටහීම උනේත් මොකද්ද? රූපං අනිච්චං. රූපය අනිත්‍යයි. ඒක හරි. වේදනා අනිත්‍ය. වේදනාව කියන එක අනිත්‍යයි. සංඥා අනිත්‍ය. ඒතකොට සංඥාව කියන එකත් අනිත්‍යයි. සංඛාරා අනිත්‍යයි. ඒතකොට සංස්කාරය අනිත්‍යයි. විඥානං අනිත්‍යයි. විඥානය කියන එකත් අනිත්‍යයි. ඒතකොට මගේ වැටහීමත් මේකම තමයි. ඒ වගේම රූපය අනාත්මයි වේදනා සංඥා සංකාර විඥානය අනාත්මයි ඒකට මගේ වටහා ගැනීම මේකම තමයි මෙතනදී මේ වටහා ගැනීම පැත්තෙන් අපි ගත්තොත් එහෙම වටහා ගැනීම තුළ කිසිම වෙනසක් මට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ අතච පනමේ සබ්බ සංඛාර සමතේ ඒ වුණාට මට මේ සබ්බ සංඛාර සමතේ සියලු සංස්කාරයන් සමතේටපත් වුණාට පස්සේ සියලුම සංස්කාරයන් සංසිඳී ගියාට පස්සේ සබ්බූපදීපටි නිස්සග්ගයේ සියලු උපදීන් කාමාදී සියලු උපදී ධර්මයන් දුරු වුණාට පස්සේ තණ්හක්කේ විරාගයේ Nirodhe නිබ්බානේ තෘෂ්ණාක්ෂය වූ විරාග සංඛ්‍යාත නොයලීම් සංඛ්‍යාත නිරෝධ සංඛ්‍යාත නිර්වාණයෙහි චිත්තන්න පක්ඛන්දති සිත දැසගන්නේ නැහැ. ඒ කියන්නේ මගේ වටේ වැටහීමත් රූපය අනිත්‍යයි වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි කියලා. මගේ වැටහීමක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක අනාත්මයි කියලා. ඒ වුණාට මගේ හිත සියලු උපදීන් දුරු කළා දාලා නැහැ. උපදීන්ගේ දුරු වීමක් සිද්ධ වෙලා නැහැ. ඒ වුණාට මගේ හිතේ තණ්හා තෘෂ්ණාක්ෂේ භාවයටපත් වෙලා නැහැ. නිර්වාණය පිළිබඳව මගේ හිත දැසගෙන පවතින්නේ නැහැ. නිර්වාණය පිළිබඳව මගේ හිත මේ වෙලාවේදී පිහිටා සිටීමක් වෙන්නේ නෑ කියලා චන්නහාමුදුරුවන්ට මේ මේ වෙලාවේදී මේ අදහස ඇති වෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි. නපක්ඛන්දන්ති නප්පසීදති නසන්තිච්ඡති නාදිමුච්ඡති පරිතස්සන උපාදානං උපජ්ජති. පරිතස්සනාවක් කියනවා. පරිතස්සනාවක් කියලා කියන්නේ අපි අපි පියටපත් වන්නට තියෙන තැවීමට තියෙන කාරණාවන් දෙන්නවා. උපාදානං උපජ්ජති. උපාදානය උපදිනවා. තෘෂ්ණා දික්ටි වශයෙන් ගත්ත උපාදානයන් නැති වෙනවා. එතකොට පච්චදාවස්සන්ති මානසං මගේ මනස පච්චදාවස්සන්ති නැවත ඒක නැවත පෙරලා පැමිණෙනවා. පච්චදාවස්සන්ති කියලා කියන්නේ නැවත පෙරලා පැමිණෙනවා කියන එක. එතකොට කොහොමද අතකෝචර හිමේ අත්තාති මගේ මේ ආත්මය කියලා කියන්නේ මොකක්ද කියලා ඒ ආත්ම ලක්ෂණය පිළිබඳව මගේ මනස නැවත නැවතත් පෙරලා පැමිණෙනවා. ආත්ම ලක්ෂණය කියලා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව මගේ මනස නැවත පෙරලා යනවා. දැන් ඇයි දැන් රූපාදී ධර්මයන් පිළිබඳව අර විදිහට කොතෙක් මම කල්පනා කළා ඒ මගේ මනස පරිතස්සනා සහ උපාදානය කියන දේ දෙකටපත් වෙනවා. පරිතස්සනාවට සහ උපාදානයට කියන එකපත් වෙනවා. පච්චිදාවසන්ති මානසං කියලා කියනවා. නැවත පෙරලා පැමිණෙනවා කියන එක. මානසක් කියන්නේ මනසට මනස නැවත පෙරලා පැමිණෙනවා. අතකෝචර හිමේ අත්තාටි යදි රූපාදිසු ඒකෝපි අනත්තා. එතකොට දැන් මේ විදිහට මේ ධර්මය අනාත්මයි කියලා කිව්වට මේ රූපාදී අනාත්ම වන කල්ලි මේ මේ විඳින්නේ මේ දැනගන්නේ මේ හැසිරීම තියෙන්නේ කොමක් ඇසුරු කරගෙනද කියලා මගේ මනස නැතිනම් මේ මනස ආත්ම සංඥාවකින් ඇසුර වෙනවා. නැතිනම් මේ ආත්මය නැතිනම් මේ මොකද්ද කියලා මට හිතෙනවා. එතකොට මේක තමයි මෙතන තියෙන ප්‍රශ්නය කියලා. ඒකයි පච්චදාවත්තන්ති මානසං කියලා කිව්වේ. මගේ මනස නැවත පෙරලා ඒ වෙතටම පැමිණෙනවා. මොකටද? අනාත්මයි කියලා දැක්ුවට නැවත ඒ වෙතටම පැමිණෙනවා මගේ මනස. අතකෝචරෙහි මේ අත්තාති. නකෝ පනේවන් ධම්මං පස්සතෝ හෝති. මේක මේ විදිහේ මනසක්. ඒ කියන්නේ මොන විදිහේ මනසක්ද? අත කෝචරහි මේ අත්තාති මේ මගේ ආත්මේ මෙබඳු ආත්මයක් කියලා එකක් මේ හැසිරෙනවා කියලා මේ යමක් වෙනවනම් ඒ කවුද හැසිරෙන්නේ මේ ආදී වශයෙන් ගත්ත යම්කිසි දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ කාටද ධර්මය දැකපු කෙනෙකුට දකෝපණේවන් ධම්මං පස්සතෝ හොති ධර්මය දැකපු කෙනෙකුට එබඳු දෙයක් ඇති වෙන්නේ නැහැ. කෝනකෝ මේ තථා ධම්මං දේශේ යතා යතාහං ධම්මං පස්සෙය. එතකොට යම්සේ මම ධර්මය අවබෝධ කරනවා නම් මට කවුද ඒ විදිහට මේ ප්‍රශ්නේ निराකරණය කළ ප්‍රශ්නේ විසඳලා දෙන්න දක්ෂකමක් තියෙන්නේ කියලා මේ චන්නහාමුදුරු කල්පනා කරනවා. එතකොට දැන් චන්නහාමුදුරුව මූලික වශයෙන්ම දන්නවා අර්ථයක් විදිහට රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය අනිත්‍යයි කියන්නට දන්නවා. අනාත්මයි කියන්නට උන්වහන්සේ තුළ අවබෝධයක් තියෙනවා. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ පච්චදාවත්තන්ති මානසං. මනස නැවත පෙරලා පැමිණෙනවා. දැන් මෙතන රූපය තුල මෙතන ආත්මයක් නැත්තම් රූපය තුල ආත්මයක් නැති වෙනකොට මේ මොකද්ද මේ නැවත පෙරලා පැමිණෙන්නේ නැතිනම් මොකද්ද මේ නැවත මට ඇති වෙන මනස මේ මේක මගේ මනස කියලා මේ පෙරපසු ගැලපෙන මනසක් තියෙන්නේ මොකද්ද? එතකොට මේ මේ විදිහට ආත්ම සංඥාවක් එතන නැවත හට ගැනීමක් වෙනවානේ කියලා මේ චන්න හාමුදුරන්ට මෙතනදී ඒ පිළිබඳව කල්පනා වෙනවා. එතකොට මෙන්න මේ නැවත මනස පෙරලා අර දැකපු ධර්මයන් පිළිබඳවම නැවතපත් වෙන නිසා මේ හැසිරීම හිතීම් කීම් කිරීම ආදී දේවල් අනුව පවතින එහෙනම් මොකද්ද කියලා මේ විදිහට තමන්ගේ මනසපත් වෙන නිසා මේක ධර්මය අවබෝධ කරගෙන අවබෝධ කරපු කෙනෙකුට වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා මේ චන්නහාමුදුරුවන්ට කල්පනා වෙනවා. උන්වහන්සේ ඊට පස්සේ තමයි හිතන්නේ මට කවුද ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා. ඇයි චන්නහාමුදුරුවන්ට මේ විදිහේ தත්වයකට ඇතිවන්නට හේතුනේ උන්වහන්සේ විසින් විපස්සනාවට හිත තියනකොට ප්‍රත්‍යහා ප්‍රත්‍යසමුප්පන්න භාවය පිළිබඳව සැලකිල්ලක් දැක්වේ නැහැ. ප්‍රත්‍යසා ප්‍රත්‍යසමුප්පන්න භාවය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව පරිග්‍රහණය නොකර විපස්සනාව වැඩුවා. එතකොට ඒ දුර්වල වූ විපස්සනාව නිසා ආත්ම දෘෂ්ටිය මනාකොට සිඳ දාන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ආත්ම දෘෂ්ටිය මනාකොට සිඳ දමන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඔය ළඟදී ප්‍රශ්නයක් යමු වෙලා තිබුණා. මෙහා අනුසාරයෙන්ම යන ප්‍රශ්නයක්. මේක තේරෙනවා. නමුත් අනිත්‍ය දුක අනිත්‍යයි අනාත්මයි දුකයි කියලා මේක තේරෙනවා. නමුත් මෙතන තියෙන අනාත්මය කියන දේ ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් මේ මේ ඒ වුණාට මේ හඳුනා ගන්න කෙනෙක් හරි මෙතන ඉන්නවනේ. මේ විඳිනවා කියන එකක් අපි කෙනෙක් කෙනෙක් ඉන්නවනේ රූපේ දැනගන්න කෙනෙක් හරි ඉන්නවනේ හරි රූපේ මේ වෙලාවේ හටගෙන නැති වෙනවා තමයි. වේදනාව සංඥාව සංස්කාරය විඥානය මේ වෙලාවේ හටගෙන නැති වෙනවා තමයි. හැබැයි රූපේ දකින්න කෙනා මේ වෙලාවේ ඉන්නවනේ වේදනාව දකින්න කෙනා මෙතන ඉන්නවනේ. එතකොට මෙන්න මේ විදිහට අපි ඒ මත ඇද වැටිලා ටිකක් ඒ මත ඉඳලා අපි ආත්ම සංඥාවකින් ඇසුරු කරන ලක්ෂණයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහේ ආත්ම සංඥාවකින් අපි මේ ලක්ෂණය දකින නිසා ඒබඳු ඌ මනසක් පිළිබඳව කරන මේ පැහැදිලි කිරීම අපිට ඊටාම වැදගත් වෙනවා. චන්නහමඳුරන්ට කරන පැහැදිලි කිරීමත් අද අපටත් මේ පැහැදිලි කිරීම ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ විදිහට අපි මානසිකාර්යය තුළ පවත්වන විදිය මේ ටිකට ඇතුළත්ද කියලා අපි පිරික්සා බලනවා නම් ඒක ඊටාම වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට චන්දහාමුදුරු කල්පනා කරලා බලනවා මේක දුරු කරන්න පුළුවන් කාටද? නැතිනම් මට මේක දුරු කර ගැනීම සඳහා අවවාද අනුශාසනා කරන්න පුළුවන්කම තියෙන්නේ කවුද කියලා චන්දහාමුදුරු හිතා බලනවා. ඒතකොට චන්දහාමුදුරු එහෙම හිතනකොට චන්දහාමුදුරුන්ට මෙහෙම සිතක් ඇති වෙනවා. අයංකෝ ආයස්මා ආනන්දෝ කෝසම්බියන් විහෙරති ගෝසිතාරාමේ. ආයස්මත් ආනන්ද තිරුණාංශේ කොසඳාය නුවර ගෝසිතාරාමේ ගිය වෙනකොට වැඩ ඉන්නවා. සත්තු චේව සම්වන්නිතෝ ශාස්ත්‍රඥ වහන්සේත් කොහොම සංවර්ණනාවට පාත්‍ර කළා ශාස්ත්‍රඥ වහන්සේත් ඊටාම වර්ණනා කරපු භික්ෂුන් වහන්සේ නම සම්භාවිතෝ සම්භාවනාවට පාත්‍ර කළා විඤ්ඤෝණ සබ්‍රහ්මචාරීන පහෝතිච විඤ්ඤෝණ සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින් ආනන්ද තෙරුන් වහන්සේ සම්භාවනාවට පාත්‍ර කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ නුවණැති පුද්ගලයින්ට දහම් දෙසන්නට බොහොම දක්ෂයි. විඥෝ සම්බ්‍රහ්මචාරින් වහන්සේලාට ඒ විදිහට ධර්මයෙන් අනුග්‍රහ කරන්නට දක්ෂයි. ඒ නිසා මට ආනන්ද තෙරුන් වහන්සේ පිළිබඳව යම් විශ්වාසයකුත් තියෙනවා. ඒ නිසා මම ආනන්ද තෙරුන් වහන්සේ හමුවනවා නම් හොඳයි කියලා උන්වහන්සේට අදහසක් ආවා. ඊට පස්සේ චන්නහාමුදුරුව සෙනසුන හකුලා තබා නැතිනම් හිටපු තැන අස් කරලා උන්වහන්සේ පිටත් වුණා කොසඹෑනුවර ഘോഷිතාරාමයට යන්න. ඉතින් ගිහිල්ලා ආනන්ද තෙරුන් වහන්සේ වන්දනා කළා සීකටීතු ආදී කතා කරලා ආනන්ද තෙරුන් වහන්සේට අර කතා ප්‍රවෘත්තිය පිළිබඳව පැහැදිලි කරලා දුන්නා. කතා ප්‍රවෘත්තිය කිව්ව ආනන්ද තෙරුන් වහන්සේට ස්වාමීන් වහන්සේ මම මේ විදිහට වැඩ ඉන්නකොට මට වික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා මම කිව්වා මේ සිතතන මිගදායේ ඉන්න වික්ෂුන් වහන්සේලාට මට ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා මට මේ විදිහට අවවාද කරන්නට කියලා ආරාධනා කළා ආරාධනා කළාම ස්ථවිර භික්ෂුන් වහන්සේලා විසින් මට ආරාධනා කළා රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥා සංඛාර විඥානය අනිත්‍යයි කියලා රූපය අනාත්මයි වේදනා සංඥා සංඛාර විඥානය අනාත්මයි කියලා මට අවවාද අනුශාසනා කළා එහෙම අවවාද අනුශාසනා කරනකොට තසමනියන් ආවසෝ ඒතද හෝසි යැවැත්ති මට මෙහෙම සිතක් ඇති වුණා මටත් තියෙනවා රූපය අනිත්‍යයි කියලා දැක්මක් වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියන එක මට තේරෙනවා ඒක මට නොතේරෙනවා නෙමෙයි මේවා අනාත්මයි කියන එකත් මට තේරෙනවා ඒකත් මට නොතේරෙනවා නෙමෙයි එතකොට මේවා අනාත්මයි කියන එකත් මට තේරුණා කියලා දුක් අනිත්‍යයි කියන එක තේරුණායි කියලා සබ්බ සංකාර සමතේ සියලුම සංස්කාරයන් සමතේකට ලක් වෙලා නෑ සංස්කාර සංස්කාරයන් සංසිඳිලා නැහැ. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර ආදී මේ සංස්කාර සංසිඳිලා නැතම්. සබ්බූපදීපටි නිස්සග්ගේ උපදි ධර්මයන්, තණ්හාමාන දික්ඛාදී මේ උපදි ධර්මයන් ඒ විදිහටම පවතිනවා. සංහක්ඛය විරාගය නිරෝධය නිබ්බානය චිත්තන්න පක්ඛන්දන්ති ඒ උපදි දුරු කිරීමෙහි තෘෂ්ණාක්ෂය කිරීමෙහි විරාගයේහි නිරෝධයේහි නිර්වාණයෙහි චිත්තන්න පක්ඛන්දන්ති සිත සැසඳෙන්නේ සිත එතන දැසගන්නේ නැහැ. එතකොට ඒ විදිහට නාදි මුච්චති. එතන පැහැදීමට ලක් වෙන්නේ දැසගෙන දැසගෙන පවතින්නේ නැහැ. ඒ විතරක් නෙමේ පරිතස්සන උපාදානං උපජ්ජති. ඇති ගැනීම සහ උපාදානය මට එතන ඇති වෙනවා. මෙන්න මේ විදිහට නකෝපනේතං ධම්මං පස්සතෝ හෝති. ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට ධර්මයේ දකින්න කෙනෙකුට ඒ විදිහ දෙයක් නම් සිද්ධ වෙන්න ඉඩ කඩක් ඇත්තේ නෑ බඳු මනසක් ඇත්තේ නෑ බලන්න චන්දහාමුදුරුවන්ගේ ස්වභාවය මොන මට්ටමේ තිබුණත් ඊට පෙර උන්වහන්සේ ධර්මයේ තුල කොච්චර හික්මීමක් ලැබපු කෙනෙක්ද කියන එක. උන්වහන්සේ ධර්මයේ තුල ඊටාම පැහැදිලිව හික්මීමක් ලැබපු කෙනෙක් ඒකට. ඒ ධර්මයේ තුල ලැබපු හික්මීම තමයි අපිට මේකෙන් දකින්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ හික්මීම කියන එකෙන් අදහස් කළේ ධර්මඥානය කියන එක පැත්තෙන් උන්වහන්සේ ලබාගෙන තිබුණු తত্ত্বය. ඒකට උන්වහන්සේ ධර්මඥානයක් ලබාගෙන තිබුණා. ඒ ධර්මඥානය ලබාගෙන තිබුණ නිසා තමයි උන්වහන්සේට වැටහෙන්නේ මේ කියන කාරණාව මට තියෙනවා ඒ උනාට මට මෙතනින් එහාට මතු ගමනක් මෙතන පේන්නේ නැහැ කියන මේක දකින්න පුළුවන්කම තිබුණේ. එතකොට මේක කියනකොටම ආනන්ද තෙරුන් වහන්සේ කියනවා එත්ත කියනපි මයං ආයස්මතෝ චන්නස්ස අත්තමන අබිරත්ත. මෙපමණකින්ම අපි ආයස්මත් චන්නස්ස පිළිබඳව සතුටු වෙනවා. ඔබ වහන්සේ අපිව සතුටටපත් කළා. ඇයි? සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර සබ්‍රහ්මචාරීන් කියලා කියන්නේ එකට භ්‍රමචර්යාවේ හැසිරෙන පිරිස. ඒතර චන්නහාමුදුරුව වෙනකොට අර එකට භ්‍රමචර්යාවේ හැසිරෙන පිරිස අතර කොන් වෙලා හිටියේ. නැතිනම් භ්‍රම දණ්ඩනය පැනවීම තුළ උන්වහන්සේ ගැන තිබුණේ ප්‍රසාද ජනක හැඟීමක් නෙමෙයි අප්‍රසාද ජනක හැඟීමක් තමයි තිබුණේ. එතකොට දැන් චන්නහාමුදුරු පිළිබඳව ආනන්ද තෙරුණාහස ඊට පස්සේ කියනවා මේ පමණකින්ම ඔබ වහන්සේ අපිව සතුටු කළා. ඔබ වහන්සේ ප්‍රසාදයේ එළවන කෙනෙක් බවට ඔබ වහන්සේපත් වුණා. කේලම් පබින්දි. අර මාන කේලය මානේ නැමැති උල ගලවලා දැම්මා. මානේ නැමැති උල චන්නහමුදුර විසින් ගලවලා දැම්මා. ඕදහවසෝ චන්න සෝත. එතකොට චන්නේනි කන යොමු කරන්න. නැතිනම් හොඳින් අහගන්න. බබ්බෝසි ධම්මං විඤ්ඤාතුන්ති. ඔබ දහම් දැනගන්න සුදුසු කෙනෙක්. හොඳින් මේක මේ කියන කාරණාව අහගන්න. එතකොට මේ මෙහෙම කියනකොටම මොකද උනේ? අර එපමණ කලක් සමාජය තුළින් විශ්ව සමාජය තුළින් කොන් වෙලා හිටපු වික්ෂණාංශලා අතර අපකීර්තිය අපකීර්තියක් කුරුම කරගෙන හිටපු චන්නහාම්තුරුන්ට මේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ විසින් කියනකොට ඔබ වහන්සේ අපිව සතුටටපත් කළා ඔබ වහන්සේ නැවත මේ මෙසේ වීමම සුදුසුයි කියලා උන්වහන්සේව ඔසවා තැබුවා. ඒ ඔසවා තැබීමත් එක්කම ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරන්න සුදුස්සෙක්. මේක හොඳට මනාව අහගන්න. මේ ටික කියනකොටම චන්නහාමුදුරන්ට මොකද උනේ? චන්නහාමුදුරු ඊටාම සතුටටපත් වුණා. උලාරම් පීතිපාමොච්චං උප්පච්චේ. උලාර මහත් වූ ප්‍රීතිපාමොද්දයක් ඇති වුණා. ඇයි? බබ්බෝ කිරස්මින් ධම්මේ ධම්මං විඤ්ඤාතුන්ති. මම මේ ධර්මය අහලා දැනගන්න මම බබ්බෝ භව්වේ. මේ ධර්මය අහලා දැනගන්න සුදුස්සෙක්. ඔබට විශ්වාසයක් අද තියාගන්න පුළුවන් නම් ඔබට හිතන්න පුළුවන් මනසක් තියෙනවා. ඔබට කල්පනා කරන්න පුළුවන්, ඔබට හිතන්න පුළුවන් මනසක් තියෙනවා. ඒකට ඔබට හිතන්න පුළුවන් මනසක් තියෙනවා කියලා කියන්නේ ඔබ බහුවයයි අද මේ ධර්මය තේරුම් ගන්න. කෙසේ හෝ මේ ධර්මය අවබෝධ කරන්නට ඔබ සුදුස්සෙක් කියන විශ්වාසය ඔබට ඇති වෙනකොට ඔබට ඒක කොච්චර මේ ධර්මය තුළ ඉදිරියට යෑම පිණිස ධර්මයේ වැඩි වීම පිණිස කොච්චර හේතු වන දෙයක් බවට පත් වෙනවද. ඉතින් චන්නහාමුදුරන්ටත් අන්න ඒක බලපෑවා මම සුදුස්සෙක්ලු ධර්මය අවබෝධ කරගන්න. මේ ධර්ම සේනාධිපතියන් මේ ධර්ම භාණ්ඩාගාරික උත්තමයන් වහන්සේ එහෙම කියනකොට චන්නහමඳුරන්ට මහා සතුටක් ඇති වුණා. එතකොට ඒ නිසාම චන්නහමඳුරෝ ආනන්ද තෙරුණහන්සේ පිළිබඳ වඩාත් ප්‍රසාදයෙන් කන්‍යමු කළා. ඒ කියන ධර්ම කාරණාව අහන්න ආනන්ද තෙරුණහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අසා දැනගත් ධර්ම කරුණක් ඒ විදිහට චන්නහමඳුරන්ට දේශනා කරනවා. ඒක ඉතාම වැදගත් දහම් කරුණක්. මොකද දැන් අර ඌනතාවය අපි දැක්කනේ. රූපය අනිත්‍යයි කියලා දකිනවා, වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිනවා. එතකොට මේ අනාත්මයි කියලා දකිනවා. ඒ උනාට හිත ඒකේ වැස ගන්නෑ. හිත එතන පවතින්නේ එතන නොපැවති හිත ආත්ම සංඥාවක හිත නැවත නැවත සැරිසරනවා. එතකොට කවුද මේවා දැනගන්නේ? කවුද මේ විඳින්නේ? එතකොට කොහොමද මේක වෙන්නේ කියලා හිත ආත්ම සංඥාවක දැස ගන්නවා. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට තමයි දැන් මේ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් උපුටා දක්වමින් අරුණු පැහැදිලි කරා. එතකොට සම්මුඛාමේතං අවසෝචන්න භගවතෝ සුතං සම්මුඛාච පටිග්ගහිතං එවච්ඡන්නේ මම මේක භාග්‍යවතුන් වහන්සේ හමුවේහි යහුවා. භාග්‍යවතුන් වහන්සේ හමුවේහි මම මේක පිළිගත්තා. කොතනදද කච්චාන ගොත්තම් බික්කුම් ඕවදන් තස්ස. කච්චාන ගොත්ත භික්ෂුන් වහන්සේට අවවාද කරනකොට සත්‍යානුගත භික්ෂුන් වහන්සේට කරන අවවාදේ මම අහලා දරා ගත්තා. එතකොට එතනදි තමයි මම මේක පිළිගත්තේ. මොකක්ද එතනදි පිළිගත්තේ? ධම්මිසිතං කෝයන් කච්ඡායන ලෝකෝ කච්ඡායන අයන් ලෝකෝ මේ ලෝකය ධම්මිසිතං තැන් දෙකක් මිශ්‍රිත කරගෙන පවතිනවා. ලෝකයා විසින් තැන් දෙකක් ඇසුරු කරනවා මොනවාද? යේ බුහියේන බොහෝසෙයින් අත්තිතංචේව ඇතයි කියන අන්තයේද නැත්තිතංචේව නැතයි කියන අන්තයේද දයන් නිස්සිතෝ දයන් නිස්සිතෝ කෝ කච්ඡාන ලෝකෝ කච්ඡායන මේ ලෝකයා දයන් නිස්සිතෝ දෙකක් ඇසුරු කරනවා දෙයක් නිස්සිත කරගෙන දෙයක් නිස්සිත කරගෙන පවතින්නේ මොකද්ද යේ බුහියේන අතිතංචේව බොහෝ සෙයින් යේ බුහිය කියලා කියන්නේ බොහෝ සෙයින් අතිතංචේව ඇතයි කියන තැන පිහිටා සිටිනවා ඒ වගේම බොහෝ සෙයින්ම ඇතයි කියන තැන පිහිටා සිටිනවා වගේම නත්තිතංච නැතයි කියන තැනක් පිහිටා සිටිනවා එතකොට ලෝක වැඩි කුරම ඇසුරු කරන අන්තයටයි කියන තැන ලෝකේ සල්ප වූදු කත්‍ය ඇසුරු කරනවා නැතයි කියන තැන නැතිනම් යමට්ටමකින් නැතයි කියන අන්තය ඇසුරු කරනවා. එතකොට ලෝක සමුදයන්කෝ කච්චාන අතහබුත්ත සම්මප්පඤ්ඤාය පස්සතු එතකොට කච්චායන මේ ලෝක සමුදය පිළිබඳව යම් කිසි කෙනෙක් යථා භූත සම්මප්පඤ්ඤාය පස්සතු යථා භූත වශයෙන් නුවණින් දකිනවා නම් යාලෝකේ නත්ථිතා සාන හෝති යම් ලෝකේ නැතයි කියන සංඥාවක් තියෙනවා නම් ඒ ලෝකේ නැතයි කියන සංඥාව සක් නොහෝති ඒ සංඥාව ඔහුට ඇත්තේ නැහැ. ඇයි ලෝකේ හට ගැනීමක් තියෙනවා නම් හට ගැනීම දකින්න කෙනාට අය නැහැ කියන දෙයක් ඇත්තේ නැහැ. මොකද එයා දකින්නනේ ඒක හටගත්තු කියලා. හට ගැනීම දකින්න කෙනාට නැහැ කියලා කියන්න ඉඩ කඩක් ඇත්තේ නැහැ. ලෝක නිරෝධං කෝ කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ සත්‍යයන මේ ලෝකයේ Nirodhe යම් කෙනෙක් දකිනවා නම් ලෝකේ හට ගැනීම දකින්නකොට නැහැයි කියන එකත් තිබ්බ එක දුරු වුණා වගේම හටගත්ත ලෝකයේ ඉතුරු නැතුව නැති වෙනවා නැතිනම් ලෝක Nirodhe දකින්නකොට යා ලෝකේ අත්ිතා සාන හෝති යම් ලෝකේ ඇතයි කියන අදහසක් තියෙනවා නම් ඒ ඇතයි කියන අදහස ඔහුට ඇති වෙන්නේ නැහැ නොහොත් කියලා කියනවා. එතකොට ඒ විදිහට ලෝකයේ තියෙන ඇතිවීම සහ නැතිවීම පිළිබඳව දකිනකොට ලෝකේ ඇත නැත කියන මේ අන්ත දෙක දුරු කරන්නට ඒක හේතුවක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? උපයෝපාදානා බිනිවේස විනිබන්ධෝ කෝයං කච්ඡාන ලෝකෝයේ බුහියේ. ලෝකයා කච්ඡායන මේ ලෝකයා බොහෝ සෙයින් උපයෝපාදානාභි නිවේස විනිබන්ධෝ. උපය උපාදාන අභිනිවේෂ විනිබන්දු. එතකොට මේ උපය කියලා කියන්නේ කාම ඒ කියන්නේ දික්ටි මාන. තවදී කියන තණ්හා දික්ටි මාන කියන එක. එතකොට මේ සංහා කාමාදී තණ්හාවන් තණ්හා දික්ටි මාන කියන උපය සූත්‍ර විග්‍රහයට අනුව අපි බැලුවොත් මේ තණ්හා මාන දික්ටි ආදී ධර්මය කතාව තුළ උපය කියන දේ විග්‍රහ කොට දක්වන මේ විදිහට තණ්හා දික්ටි මාන කියලා. එතකොට මේ තණ්හා දික්ටි මාන කියන ඒ ධර්මයන්ගෙන් ද උපාදාන උපාදානේ කාම උපාදානාදී උපාදානයන්ගෙන්ද දැඩිව ග්‍රහණය කිරීමෙන්ද ඒ වගේම අබිනිවේෂ කාමාබිනිවේෂන කාමයේ තමයි හොයන්නේ අපි හොයන්නේ කාමයේ අපි හොයන්නේ කැමති වෙනකම එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල අපි හොයන්නේ හොඳ දේවල් මොනවද ලස්සන දේවල් මොනවද අපි කැමැත්ත හිතන දේවල් මොනවද කියලා අපි නැඹුරු වෙන්නේ මේ දේවල් වලට එතකොට ඒකට කියනවා අබිනිවේෂ කියලා. අබිනිවේෂ විනිබන්ධ. විනිබන්ධ කියන්නේ එකත් එක්ක අපි එකට බැඳිලා ඉන්නවා. එතකොට ලෝකයා බොහෝ සෙයින් මෙන්න මේ තැන ඉඳලා තමයි කටයුතු කරන්නේ. සංචායන් උපයපාදානං චේතසෝ අදිඨානාබිනිවේෂානුසයන් නෝපේති. අර විදිහට ලෝකයේ හට ගැනීම සහ වැයවීම දකිනවා නම් ඔය කියපු ආකාරයට එබඳු ග්‍රහණයක් නැතිනම් එබඳු ගැනීමක් ලෝකය ලෝකයා විසින් සිද්ධ කරන්නේ නැහැ. න උපාදීයති නදිඨාති. උපාදාන වශයෙන් උපත් ගන්නෙ නැහැ. ඒ වගේම පවතිනක් ලෙස කල්පනා කරන්නේ නැහැ. අත්තා මේති ආත්මයයි මේ මගේ ආත්මයයි කියලා කල්පනා කිරීමකට යන්නේ නැහැ. දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති. දැන් ඔන්න ආනන්ද තෙරුන් වහන්සේ චන්නහාමුදුරන්ට පැහැදිලි කරලා දෙනවා. දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති. ඉපදින්නේ දුකම උපදිනවා කියන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති. දුක්ඛම නිරුද්ධ වෙනවා. දුක්ඛම උපදිනවා. දුක්ඛම නිරුද්ධ වෙනවා. එන කාංකතින විචිකිච්ඡති. අපරපච්චා ඥානමේ වස්සෙත් හෝති. එතකොට මෙතනදී දුකම හටගෙන දුකම නිරුද්ධ වෙනවා මේ පිළිබඳව සැකකිරීමක් විචිකිච්ඡාවක් නැහැ ඒකට පෙරපසු නැතු නැතිනම් අපරපච්චා කියලා කියන පරප්‍රත්‍ය රහිතයි කියන එකට. ඒ කියන්නේ දැන් අනුන්ගෙන් අහගන්න අවශ්‍ය නැහැ මේක තමන්ගේ දැනුමක් බවට පත් කරගන්නවා. පරප්‍රත්‍ය රහිත භාවයකටපත් වෙනවා. ඥාන මේ වස්ස හෝති. එයාට මේ නුවණ ඇති වෙනවා. එත්ත හෝති එත්තාවතාකෝ කච්චාන සම්මාදිට්ඨිය. කච්චායන මෙතකින් සම්මාදිට්ඨියටපත් වෙනවා. එතකොට මේ සූත්‍රය පිළිබඳව මම කතා කරගෙන ගිහිල්ලා මේකේ අර්ථය පිළිබඳව නැවත විග්‍රහයකට යන්නම්. සබ්බමත්ථීතිකෝ කච්ඡාන අයමේකෝ අන්තෝ. කච්ඡායන මේ ලෝකේ සබ්බමත්ති සියල්ලම සබ්බං අත්ති කියන එක තමයි සබ්බමත්ති කියලා කියන්නේ. සියල්ලම ඇත්තයි කියන එක අයමේකෝ අන්තෝ මේක එක අන්තයක්. සබ්බන් අත්ථීතිකෝ අයන් දුකියවන්තෝ. සියල්ලම නැතයි කියලා කියනවා නම් එකත් එක අන්තයක්. ඒතේ තේ කච්ඡාන උභෝ අන්තේ අනුපගම කච්ඡාන මේ අන්ත දෙකකට නොපැමිණ මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. මැදුම් පිළිවෙතින් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනවා. කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය ආස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදානං ආදී ලෙස මේ පටිච්චසමුප්පාද විග්‍රහය දේශනා කරනවා. එතකොට මේ විදිහට උදු දුක් රසය හට ගැනීම වෙනවා දුක් රසයේ Nirodhaය අවිද්‍යාවයත්වේ අශේෂ විරාග නිරෝධෝ අවිද්‍යාවගේ නිර්වශේෂ විරාග නිරෝධයෙන් සංස්කාර නිරෝධේ සංස්කාර නිරෝධේ විඥාන නිරෝධය ආදී ලෙස වෙනවා. ඒව මේතන් ආසු ආනන්ද කෝහි. එතකොට මෙන්න මේ ආනන්ද තෙරුණහන්සේගේ දේශනාව අහලා මේ චන්නහාමුදුරුව ධම්මෝ අபிසමේ අபிසමේතෝති ධර්මය අபிසමේ ධර්මාபிසමේ සිද්ධ කරනවා නැතිනම් ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට මෙතනදී වැදගත් දේ තමයි ආනන්ද තෙරුන් වහන්සේ විසින් මෙතනදී භාවිත කරන ලද මේ ක්‍රමය නැතිනම් ආනන්ද තෙරුන් වහන්සේ විසින් මෙතනදී මේ දක්වන ලද මේ ක්‍රමය තමයි මෙතනදී තම වැදගත් වෙන්නේ. මොකද ඒ ක්‍රමය පළවෙනි දේ තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මෙස්මතු කොට දැක්වීම. එෙහිදී උන්වහන්සේ දක්වන්නේ කච්චාන දොත්ත සූත්‍රය. කච්චානගත සූත්‍රයේදී අර අන්ත දෙක පිළිබඳව කතා කරනවා. ඔබ බොහෝ අවස්ථාවල අහලා තිබෙන සූත්‍ර දේශනාවක් තමයි කච්චානගත සූත්‍රය කියලා කියන්නේ. එතකොට ග්‍රාන්නිසිතෝ කොයන් කච්චායන ලෝකෝ යේ බුහියේන අත්තිතංචේ අත්තිතංචේව නත්තිතංචේව කත්‍යායනේ මේ ලෝකයේ බොහෝ සෙයින් ඇත සහ නැත කියන මේ අන්ත දෙක ලෝකයා ඇසුරු කරනවා. ලෝකයේ ඇත සහ නැත කියන මේ අන්ත දෙක බොහෝ සෙයින් ඇසුරු කරනවා. ඒක තමයි ලෝකයාගේ ස්වභාවය. එතකොට දැන් ඒ ඒකෙන් කිව්වේ මොකද්ද? අපේ අපි කාගේ ජීවිතය අපි කවුරුත් ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා. ඇත සහ නැත කියන අන්ත දෙක. කොහොමද? අපිට අද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලෝකයේ තුල පවතින දේවල් හැටියට අපි කවුරුත් ඇසුරු කරනවා. ඒ තමයි අපිට අද ලෝකය කියලා දෙයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝකය කියලා කියන්නේ නිකම්ම බාහිර භෞතිකව කියන දෙයක් නෙමෙයි නැති දෙයක්ුත් නෙමෙයි ලෝකයේ පිළිබඳව කරන විවරණය අපි නුවණින් තේරුම් ගත යුතු දෙයක් අපිට නිමිති ඇති කල්හි බාහිර පැවැත්මක් පෙනෙන කල්හි පෙනෙන දෙයක් තමයි ලෝකය කියලා කියන්නේ ඒ නිමිති වල ඇත්ත නොදන්න ඔබට අද සිහිපත් කරලා බලනකොට ඔබට ලෝකය කියලා යමක් ප්‍රකට වෙනවා කොහොමද ලෝකය කියලා යමක් ප්‍රකට වෙන්නේ? දැන් අපි මේ ඉන්න ලෝකේ තියෙන්නේ දැන් උතන ගෙවල් දොරවල් තියෙනවා යාන වාහන තියෙනවා. දැන් ඔබට උතනින් එළියට බහැලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ ලෝකේ මලන්න පුළුවන්කම තියෙනවා. ඔබ දැකපු අහපු විඳපු දේවල් පවතින තැනක් තමයි ලෝකය කියලා කියන්නේ. එච්චර කාලයකට ඔබ දැකපු අහපු විඳපු ඒ තිබඳු දේවල් පවතින තැනක් තමයි ඔබේ ලෝකය කියලා කියන්නේ. ඒතකොට බලන්න මේ ලෝකය පිළිබඳව දැන් කෙනකෙනා ජීවත් වෙන්නේ මේ තියෙන ලෝකෙද කියලා බැලුවාම කෙනකෙනා ජීවත් වෙන්නේ තම තමන්ගේ ලෝක ඇතුලේ. ඔබ ලෝකය පිළිබඳව දකින විදිහ ඔබට අදාළයි. තව කෙනෙක් ලෝකය පිළිබඳව දකින විදිහ ඔහුට අදාළයි. ඔබේ හිසේ උකුණෙක් එහෙම හිටියොත් එහෙම එයා දකින ලෝකය එයාට අදාළයි. එයාගේ පණුවෙක් හිටියොත් ඒ පණුව දකින ලෝකය එයාට අදාළයි. එතකොට ලෝකය කියන දේ අපි ගොඩනගා ගන්නෙ කොහෙන්ද? අපි ඇසුරු වෙන තැනින් අපි අසුරු කරන අපි නිමිති ඉතුරු කරන පැත්තෙන් තමයි අපි ලෝකය කියලා යමක් ගොඩනගාගන්නේ. ඒ නිසා දැන් අපිට හසුවන සෑම තැනකම සත්පුද්ගල සංයුත්තයකින් ඇසුරු වෙනකොට අපි හිතනවා ලෝකය කියලා කියන්නේ බාහිර පවතින ඒ දේවල්. සත්තු ඉන්නවා කියලා අපිට හිතෙනකොට ඉන්න සත්‍යෝ ඉන්නේ මේ ලෝකේ කියලා අපි හිතනවා. ඒකට අපි ලෝකය කියලා හැම වෙලාවකදීම ඇසුරු කරන්නේ පවතින භෞතික දේවල් පිළිබඳව. ඒකට මේ ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය ඒ කියන්නේ ලෝකය සහ ලෝකයයි කියන පැනවීම තියෙනවා නම් ඒ පැනවීම තියෙන්නේ ස්පර්ශ ආයතන 6 අත්දැකීම තියෙනකොට. ස්පර්ශ ආයතන 6 අත්දැකීම නැතිනම් මේ ලෝකය හෝ ලෝකයේ පැනවීම කරන්න පුළුවන් කමක් නැත්තේ. ස්පර්ශ ආයතන 6 පැනවීම නැත්නම් ලෝකය හෝ ලෝකේ පැනවීම කරන්න පුළුවන් කමක් නැහැයි. අද අපි ලෝකය කියලා යමක් ඇසුරු කරනවා නම් ඒ ලෝකේ ඔබට බලන්න පුළුවන් ගියාම පේනවා ආපහු ඒ ලෝකෙ විඳින්න පුළුවන් කියලා යමක් තියෙනවනේ ඒ ඔබ දැකපු අහපු විඳපු දැනගත්තු දේවල් ටික නේ. එතනින්තර දෙයක් ඔබට ගෝචර වෙන්නේ නැහැ. එතනින්තර දෙයක් ඔබට ගෝචර වෙන්නේ නැහැ. ඔබ ඔබ ජීවත් වෙන්නේ ඔබ ගත්ත අරමුණු තුල. එතකොට ඔබ ගත්ත අරමුණු ටික නැත්තම් ඔබට ඒබඳු තැනක ඒබඳු ලෝකයක ජීවත් වීමක් නැහැ. එතකොට ඔබ ජීවත් වෙන්නේ ඔබ අහපු ශබ්ද පරාසයන් තියෙන ලෝකයේ තුල. ඇයි මේ දේවල් වල නිමිති වලින් තමයි ඔබ මේ පුද්ගල බව මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් හැටියට ඔබ ගොඩනගලා තියෙන්නේ. එනිසා සත්පුද්ගල භාවයක් තුළ තමයි අපි අපේ පැවැත්ම හැමදාම මේ විදිහට අරගෙන දැන් අපිට තියෙනවා මේ ලෝකයේ පැවැත්ම ගැන කතා කරනකොට දැන් ඇත සහ නැත කියලා අන්ත දෙකක්. වැඩිපුරම අපි අසුරු කරන්නේ ඇත කියන අන්තේ. වැඩිපුරම අසුරු කරන්නේ ඇත කියන අන්තේ. ඇයි? මේ ලෝකේ පැවැත්ම පේනවා. ලෝකේ තියෙනවා කියලා පේනවා. එතකොට මේ ඉන්නේ අපි ඇත කියන අන්තය තුල. ඒ තියෙන ලෝකේ තමයි අපි සැප විඳින්නත් දුක අයින් කරන්නත් අපි බලාපොරොත්තු වෙන්නේ. දුක අයින් කරලා සැප විඳීම සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ පවතින ලෝකය තුල. එතන මේ ලෝකේ පැවැත්ම ඇත සහ නැත කියන අන්ත දෙක. ලෝකේ පැවැත්ම කියන දේ. එතකොට මෙන්න මේ අන්ත දෙක අපි දුරු කළ යුතු අන්ත දෙක. ඒකයි ලෝකයා අසුරු කරනවා මේ අන්ත දෙක. මේ අන්ත දෙක ඇතුළත තමයි යම් කිසි කෙනෙකුට ආත්ම සහගත සංඥාවක් තියෙනවා නම් ආත්ම සහගත සංඥා තියෙනවා. යම් කිසි කෙනෙකුට නිත්‍ය සංකල්පනා තියෙනවා නම් නිත්‍ය සංකල්පනා තියෙනවා. කොටින්ම කියනවා නම් ඔබේ මුළු ජීවිතේම තියෙන ඇත සහ නැත කියන අන්ත දෙක ඇතුළේ. වැඩිපුරම ඇත කියන අන්තය ඔබ ඇසුරු කරනවා. ඇතම් කෙනෙක් නැත කියන අන්තය සුළු වශයෙන් හිතනවා. කොහොමද හිතන්නේ? මේක අමුතුවෙන් ඉතින් මේ රැස් වෙන දෙයක් කුසල අකුසල රැස් කරගන්න ඔහොම දේවල් ඇත්තේ නැහැ. මේ ජීවත් වෙනකොට මේ ටිකේ ඉඳලා මේ මැරිලා යනවානේ කියලා අපි කල්පනා කරනවා මෙතනින් එහාට මොකක්වත් නැහැ අපහු හේතුඵල ධමයක් නැහැ කියන එකනේ කියන්නේ ඒකට මෙතන අවිද්‍යා කර්ම තණ්හාදී මේ බඳු වූ ධර්මයක් ඔහු දැකලා නැහැ ඒ නිසා එයා හිතනවා මේ ජීවිතේ අපි මේ ජීවත් වෙනවා ජීවත් වෙන ටික අපි හොඳට ඉඳලා මෙතනින් පස්සේ මැරලා ගියාම මේක ඉවරයි ආයෙ එතනින් මේ තව දෙයක් කොහෙටවත් යනවා කියලා එකක් ඇත්තේ නැහැ රූපේම කෙනාමයි රූපේම ආත්මයමයි ආත්මය කියන්නේ මේ රූපේමයි ඒකට මේ දෙකේ කිසිම වෙනසක් ඇත්තේ නැහැ. ඉතින් මේක නැති වෙලා යනවා කියලා කියන්නේ මොකක්ද? අය උපදින්න නැතුව මේ ඔක්කොම ඉවරයි කියන එක. මේ ඔක්කොම විනාශයටපත් වුණා කියන එක. ඒකට ඔන්න අපිට පේනවා ලෝකයේ තුල ඇත කියන අන්තය සහ නැත කියන අන්තය ලෝකයට පවතිනවා. ඉතින් තියෙන වස්තුවක නැතිවීම නැත කියන දෙයටපත් වීම මේ මේ තියනවා මේක මේක නැති වෙලා යනවා. මෙතනින් පස්සේ සිඳිලා යනවා. උච්ඡේදයටපත් වෙනවා. ඒ වගේම සමහර කෙනෙක් හිතනවා ද්‍රව්‍යාත්මකව තමන්ගෙන් පරිබාහිරව මොකුත් නැහැ කියලා. ඒක හිතනවා භාවනාවෙන් ලබා ගන්න ශුන්්‍යතාවය කියලා සමහර කෙනෙක්. ඒ කියන්නේ දැන් මොකක්වත්ම නැහැ කියලා අපි හිස් බවක් කරමුණු කරන එක. දැන් මේක අපි හිතාගෙන යන්න ගියාට පස්සේ මේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න බව දැක්කේ නැති වුණොත් මොකද වෙන්නේ? අපි හිතාගෙන යනකොට මේවා කඩලා කඩලා බලනකොට අපිට පේනවා මේ මේ ධර්මතා රාශියක්. එතකොට මේ රූප කලාප සංස්කෘතියක හට ගැනීම සහ වැයවීම අපිට මේ විදිහේ දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ දේවල් අපි නුවණින් දකිනකොට අපිට පේනවා මෙතන කිසිම දෙයක් නැහැ කියලා. ඒකල අපි කියනවා ලෝකේ සියල්ලම ශුන්‍යයි. ලෝකෙ මොකුත් නැහැ. පදාර්ථ ද්‍රව්‍ය මේ දේවල් වෙනස් වෙමින් පවතිනවා. මේ ලෝකේ හැරුණකොට වෙන මොකුත් නැහැ කියලා. දැන් එහෙමත් අපි නැත කියන තැනකටපත් වෙනවා. ඇයි? අපි ප්‍රත්‍ය සමුප්පන්න භාවයක් දැක්කේ නැහැ. එහෙමපත් වුණාට පස්සේ තමයි අපි උච්ඡේදයකටපත් වෙන්න උච්ඡේද දෘෂ්ටියකට අනුගත වෙන්න හේතු ටික තියෙන්නේ. එතකොට දැන් උච්ඡේදයේ පැත්තට යන්න ඉතාමත් අඩු වශයෙන් වැඩිපුර පිරිසක් ඉන්නේ මොකක් තුළද? සාස්වතයේ තුළ නැතිනම් මේ තියනවා කියලා ගත්ත සංකල්පය තුළ කොටින්ම ඔබ ඔබේ ජීවිතෙන් නැවත ප්‍රශ්න කරලා බැලුවොත් ඔබේ ජීවිතය තුළ පෙනෙයි ඔබට අපි වැඩිපුරම ජීවත් වෙන්නේ මේ ලෝකේ පවතිනවා කියන සංකල්පනා තුළ කියලා. ඒ නිසා තමයි ඔබට ඉන්න අයත් එක්ක කතා කරන්න පුළුවන්, ඉන්න අයත් එක්ක සතුට වෙන්න පුළුවන්, ඉන්න අයත් එක්ක දුකටපත් වෙන්න පුළුවන්. අපි ජීවත් වෙන්නේ අන්න ඔය ඇතයි කියන තැන. එතකොට මෙන්න මේ විදිහට ජීවත් වෙන ලෝකයට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙමයි ලෝකය හටගත්තේ. මෙහෙම ලෝකේ නැති වෙලා යනවා. දැන් ලෝකය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. දේශනා කළේ මොකද්ද? මේ මේ විදිහට ලෝකය හට ගන්නවා. කොයි විදිහට කියොත්ද ලෝකය හටගන්නේ? අර විදිහට බාහිර නිමිති අනුනිමිති වශයෙන් අපි ඉතුරු කරනවා නම් අන්න ඒ බඳු කෙනාට ලෝකය හට ගන්නවා. එතකොට ලෝකේ හට ගැනීම පිළිබඳව යම් කිසි කෙනෙක් දකිනවා නම් එයාට මොකද්ද වෙන්නේ? ලෝකේ නැහැයි කියලා යමක් කිව්වනම් එයාට එදේ නැති වෙලා යනවා. එතකොට සමුදේ වෙන පැත්ත තමයි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අපිට මේ සුත්‍රය අපි පටිච්චසමුප්පාද න්‍යාය විදිහට බලනකොට අපිට දේශනා කරන්නේ. මොකද්ද? අපිට අවිද්‍යාපච්චය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාරය හට ගන්නවා. සංඛාරපච්චය විඥාන සංස්කාරය නිසා විඥානය විඥාන නිසා නාම රූප සලආයතන පස්ස වේදනා සංනා උපාදාන භව ජාති ජරා මරණ. මෙන්න මේ ධර්මයන්ගේ ප්‍රත්‍යතාවයක් තියෙනවා. දැන් මේ පටිච්චසමුප්පාදය කියන එක අපිට ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න ධර්ම හැටියට අපිට පෙන්වනවා. මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාරය උපදිනවා. එතකොට සංස්කාරය නිසා විඥානය උපදිනවා. වෙනතුන දැන් මේ පටිච්චසමුප්පාද સિદ્ધාන්තය පිළිබඳව අපි විග්‍රහ කරගන්නකොට අපිට ධර්මයේ තුල විමසීමේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා විවිධ න්‍යායන් ඔස්සේ බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මය අපට දේශනා කරනවා. විවිධ න්‍යායන් ඔස්සේ. ඒ සෑම තැනකම එකම න්‍යායයට අනුගතව නෙමෙයි පටිච්චසමුප්පාදය දේශනා කරන්නේ. එක තැනකදී දේශනා කරනවා අපේ මේ සමස්ත ජීවිතය පිළිබඳව පටිච්චසමුප්පාදය දේශනා කරන්නේ. මිනිස්සේ ජීවත් වෙනවා කියන තැන පෙර කරපු අකුසලයකට කුසල අකුසල කර්මයකට නැතිනම් ඒ අවිද්‍යා කර්මය නිසා ඇවිල්ලා මේ විඥානයේ මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තාම මේ ආයතන ටික හදාගෙන මේ කාම් භවයේ සකස් කරගෙන එතකොට අපි මෙතන උපදින මේ જાතියෙන් හැදුන නිසා අපි විඳින ජරා මරණ දුක පිළිබඳව අපිට දේශනා කරනවා. එතකොට අපි මෙතන කර්ම රැස් කරගෙන අනාගතයට ගිහිල්ලා දුක් අනාගතයට මේ කර්මය නිසා දුක් විඳින තැන ගැන අපිට දේශනා කරනවා. ඒ වගේම ඇතම් තැනකදී පටිච්චසමුප්පාදයේ විපාක ධර්මතා ටික පිළිබඳව අපි කර්ම හදාගෙන කොහොමද දුක් විඳින්න කියලා දේශනා කරනවා. දැන් මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්නකොට අපි මේ මේ කියන න්‍යාය බෙහෙදය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ මේ මේ තියෙන මේ කතා කරන ભેදය අපි තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන අවිද්‍යා පත්‍ය සංඛාරා විද්‍යාව නිසා සංස්කාරේ සංස්කාරය නිසා විඥානය විඥානය නිසා නාම රූප නාම රූප නිසා සලආයතන සලආයතන නිසා ස්පර්ශ ස්පර්ශය නිසා වේදනා වේදනා නිසා තණ්හා උපාදාන භව ජාතිය ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භාවය උපායාසය හට ගන්නවා දැන් මේක තමයි මේ වෙලාවේදී දේශනා කරන්නේ එතකොට දැන් මේ දේශනා කරන්නේ මොකද්ද? කෙනකෙනාට දැන් ලෝකයේ ගොඩ නැගුණු හැටි ගැන දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. කච්චානතරණසේට. ඉතින් ඒ දේශනාවේදී කච්චානතරණසේට කරපු දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉස්මතු කරනවා. පටිච්චසමුප්පාද ධර්මය ඉස්මතු කිරීමේදී අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා අවිද්‍යාව සංස්කාරය ආදී මේ ප්‍රත්‍ය ධර්මයන් අවිද්‍යාව නිසා කර්ම රැස් කළා ඒ කියන්නේ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා කුසල කුසල ධර්ම අපි එකතු කරගත්තා. එතකොට ඒ කුසල කුසල ධර්මයකට කර්මයකට තණ්හා කිරීම නිසා තමයි මෞකුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තේ. මෞකුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තේ තණ්හා උපාදාන කරපු නිසා. ඒ කියන්නේ අවිද්‍යාව සංස්කාරය නිසා තමයි විඥානය හටගත්තේ. දැන් විඥානයේ මෞකුසකට දැසගත්තා කියලා කියන්නේ මොකක්ද? විඥාණය කියන එතන සිත නැතිනම් ඒ මනස එතන එතන පිහිටීමෙන් පසු එතන තියෙන නාම රූප ධර්මයට ඒක ප්‍රත්‍ය වෙනවා. එතන තියෙන නාම රූප ධර්මයට ඒක ප්‍රත්‍ය වෙනවා. විඥාණය ඒහා සමග පවතින නාම ධර්මතාවලටත් ඒ අසුරු කරගෙන පවත්නා රූපයටත් ප්‍රත්‍ය වීම සිද්ධ කරනවා. එතකොට විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට නාම රූපයේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා. එතන ඉඳලා මේ භවයේ පැවැත්ම අපි අද ඉපදුනා කියන තැනේ පැවැත්ම සිද්ධ වෙනවා. විඥානයේ නාම රූපයට නාම රූපයේ විඥානයට හේතු වෙනවා ප්‍රත්‍ය වීම තුළ අපිට මේකේ වැඩිමක් පේනවා. සිතට අනුව නාම රූප ධර්මයන්ගේ පැවැත්මත් නාම රූපයට අනුව සිතේ පැවැත්මක් නිසා අපිට මේකේ වැඩිමක් පේනවා. ඉන්ද්‍රිය ධර්මයන්ගේ මොහු කුරා යෑමක් පේනවා. එතකොට මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් මොහු පුරා යනකොට ඒ ඒ ආයතනයන් සකස් වෙනවා. එතකොට ආයතන ධර්මයන් සකස් වෙනකොට ඒ ආයතනයන්ට මොකද වෙන්නේ ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙනකොට වේදනාව උපදිනවා වේදනාව උපදිනකොට තණ්හා කරනවා දැන් මේවා අතරතුර අපිට පුරවන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා දැන් අපි නිකම්ම ස්පර්ශයක් ඇති වුණා කියන එකකදී තණ්හා කරන්නේ නැහැ එතකොට දැන් අපි අ උපාද පෙළ අරගෙන බලනකොට විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලආයතන. එතකොට විඥානේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. නාම රූපේ නිසා ආයතන හැදෙනවා. විඥානය නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියන තැන තියෙන නාම රූප එකක්. නාම රූපච්ඡ සලආයතනං කියන තැන තියෙන නාම රූපේ තව එකක්. මේ විදිහට අපිට මේ දේවල් අතර තියෙන වෙනස්කම් හඳුනා ගන්නට වෙනම ප්‍රධාන මාතෘකාවක් විදිහට වෙනම සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. කෙසේ වෙතත් පොදු කතාවක් විදිහට අපි අද දවසේදී මේ කතාව සිදු කරන්නේ. එතකොට අපිට පේනවා විඥාණය නාම රූපය අසුරු කරගෙන එතන ආයතන ටික හැදුවා. ආයතන ටික හදපු නිසා ඒ ආයතනයන්ට ස්පර්ශ වෙන මට්ටමට සලායතන සකස් වුණා සලායතන කියනකොට එතන ඇස ගන්න නාසය දිව ශරීරය මනස කියන මේ දේවල් වල සකස් වෙලා තියෙනවා. ඒකට ඒකට අරමුණක් ඇවිල්ලා ගැටෙනවා ස්පර්ශ වෙනවා. ඒකට ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාවකට තමයි අපි අර ආපු පිළිවෙල දැනගත්තේ නැති වුණොත් විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වුණා ඊට පස්සේ නාම රූප නිසා ආයතන හැදුනා ආයතනයක ස්පර්ශ වුණා මේක හතගෙන නිරුද්ධ වෙනවා කියලා අර ඊට පෙර ප්‍රත්‍ය ධර්ම දන්නේ නැත්තම් ප්‍රත්‍ය නිසා හටගත්ත කියන එක අපි දකින්නේ නැත්තම් මොකද වෙන්නේ එතකොට වෙන්නේ මොකද්ද අර වේදනාව අපි හිතේ තියෙන කෙලසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් අසුර කරනවා ඒකට කියනවා තණ්හාව කියලා එතකොට ඒ තණ්හාව නිකන් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. අර ධර්මයන් පිළිබඳවම නොදන්නා අවිද්‍යාව නිසා අපි ඒ ධර්මයන් පිළිබඳව නොදන්නා කමෙන් ඒක අපි නැවත සංස්කරණයකට ලක් කරනවා. කුසල අකුසල ආදී වට්ටමින් ගත්ත ආශ්‍රවාදී නැවත නැවත ඇසුරු කිරීම වශයෙන් අපි ඒක නැවත සංස්කරණයකට ලක් කරගන්නවා. ඒ නිසාම තමයි දැන් අපි තණ්හා කරන්නේ නිකන් එකකට නෙමෙයි. අර හොඳයි කියලා අපි කල්පනා කරපු අර බාහිර තියනවා කියලා ගත් එකකට තමයි අපි තණ්හ කරන්නේ. නැත්නම් නිකම්ම අර විපාක වේදනාව හටගත්තා කියන එකෙම විපාක වේදනාවේ තණ්හා වේදුනා කියලා එහෙම කියනවා නෙමෙයි. එතකොට ඒ තණ්හාව ඇති වුණා. ඒ තණ්හාව ඇතුනේ අවිද්‍යාව සහ සංස්කාර නිසා, අර ධර්මයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා. එතකොට දැන් අපිට මේ තණ්හාව නිසා මොකද්ද වෙන්නේ? අපි දැඩිව ඒ ඒ පැත්තටම නැවත නැඹුරු වෙනවා මේ පැත්තෙමයි පවතින්නේ. එතකොට සැපසහගත දේවල් ඒ පැත්තෙම එනකොට අපි කාම උපාදාන වශයෙන් අල්ල ගන්නවා. නැතිනම් දික්ටි වශයෙන් අපි උපාදානය ගන්නවා. අත්වාද වශයෙන් හෝ අපි උපාදානයටපත් වෙනවා. දැන් මේ විදිහ උපාදානයන් අපි ඇති කරගන්නවා. උපාදානය කරගත්ත කියලා කියන්නේ උපාදානය ඇති කරගත්ත ගමන්ම ඊට පස්සේ එතනදී භවය සකස් වෙනවා. භවය. කාම භවය සකස් වෙනවා. දැන් කාම භවය සකස් වෙනකොට අපිට එක පැත්තකින් ගත්තාම අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම අපි හදාගෙන තියෙනවා. අනෙක් පැත්තෙන් ගත්තාම අපි මේ ඉන්න පුද්ගලයෙක් මේ ඉන්න සත්වයෙක් දැන් මේ හොඳ දේ විඳින්නා වූ මාව මේ පැත්තෙන් අපි නිර්මාණය කරගෙන තියෙනවා. හොඳ දේ විඳින පුද්ගල බව මේ පැත්තට සකස් කරගන්නවා. එතකොට දැන් ඒ ඉන්න පුද්ගලයාට තමයි ජරා මරණ දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ. දැන් ජරා මරණ දුක විඳින්න පුළුවන්කම තියෙනවා. ඔය ජරා මරණ දුක කියන එක ඔය සෑම තැනකම දැන් පැවරිලා තියෙනවා. ඇයි ඒක පුද්ගලයෙකුට පැමිණෙන දෙයක් නිසා. ඒතකොට දැන් මේ පටිච්ච සමුප්පාදය තුළ මේ ලෝකයේ හට ගැනීම කියලා කියනකොට මේ ලෝකයේ ඉපදුන ඉපදිලා තියෙන කොයි විදිහටද? අන්න ওই විදිහට. ලෝකයේ ඉපදිලා තියෙන ওই විදිහට. ඇයි ලෝකයේ ওই විදිහට ඉපදිලා තියෙනවා කියලා කියන්නේ? අර විදිහට ප්‍රත්‍ය ධර්මතා ටිකක් තමයි හටගත්තේ. හැබැයි ප්‍රත්‍ය නිසා සකස් වුණා කියන එක දකින්න නැතිකම නිසා මොකද කරන්නේ? ඒ පැත්තටම නැවත නැඹුරු වෙලා ඒ පැත්තේ ලෝකයක් පවතින බවට අපි ග්‍රහණය කරගන්නවා සහ පැවැත් ඒ පවතින ලෝකයේ විඳින පුද්ගලයා තවදුරටත් තහවුරු කර ගැනීම සිද්ධ කරනවා. දැන් ওই පුද්ගලයාට අර ලෝකේ වෙනස් වෙනකොට විපරීත බවටපත් වෙනකොට ඕනෑ තරම් දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ පුද්ගලයාට ලෝකෙ වෙනස් වෙනකොට විපරීත බවටපත් වෙනකොට ඕන තරම් දුක් විඳින්න පුළුවන්කම දැන් ඇදිලා තියෙනවා. ඒකට ඒක තමයි එයාට ලෝකයේ තියෙන හට ගැනීම පිළිබඳව එයාට දකිනකොට එයාට පේනවා ලෝකය හටගත්තේ මෙන්න මේ වගේ දැක්මක් තුළ. වැරදි දැක්මක් තුළ. ඒකට මේ වැරදි දැක්ම මේ විදිහට දකිනකොට එයාට මොකද්ද වෙන්නේ? එයාට පේනවා මේ දුකම උපදිනවා දුකම නැති වෙනවා. ඇයි? ස්කන්ධ ධර්මතා ටික උපාදාන වශයෙන් ග්‍රහණය කරගන්නවා කියලා කියන්නේ දුකම උපදිනවා. සෑම තැනකම දුක තවරේ පවතිනවා. දුකම නැති වෙලා යනවා. දුක්ඛ දකින්න. එතකොට දුක්ඛ ධර්මතාවයම දකිනකොට යට ලෝකය පිළිබඳව ඒක තමයි යථාර්ථ අවබෝධය කියලා කියන්නේ. එතකොට දැන් අපිට මෙතනදී තියෙන්නේ චන්නහමතුරුන්ට තිබුණු ප්‍රශ්නේ. චන්නහමතුරුන්ට තිබුණු ප්‍රශ්නය අනිත්‍යයි අනාත්මයයි කියන එක පැහැදිලි වුණත් මේක දකින්නේ නැහැ කියන එක. ඒකට දැන් ඒකට ප්‍රධානම හේතුව තමයි ප්‍රත්‍ය ප්‍රත්‍ය සමුප්පන්න බව දකින්න තිකම කියන්නේ. ඒකට ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න බව ප්‍රකට වෙන විදිහට තමයි ආනන්ද තෙරුණහන්සේ මේ සූත්‍රය උද්දෘත කරගෙන භාග්‍යතුන් වහන්සේගේ දේශනාව උද්දෘත කරගෙන මේ විදිහට පැනෙන්නේ. ඒකට දැන් මේ දුක හටගත්තේ මේ විදිහට. එතන ලෝකය කියන දේ අපිට පැනවීම කරන්න පුළුවන් දුක්ඛ ලෝකයේ පැවැත්ම කතා කරන්න පුළුවන් මේ විදිහට. එතකොට දැන් මේක නැති වෙලා යන්නේ මොන විදිහටද? ලෝකේ නැති වෙලා යන්නේ. අවිද්‍යාවත්වේව අශේෂ විරාග නිරෝධ. අවිද්‍යාවගේ නිර්වශේෂ විරාග නිරෝධයක් තියෙනවා නම් අන්න එතනින් සංස්කාරය නැති වෙලා යනවා. වර්තමාන වූ අවිද්‍යාව යම් නිර්වශේෂ නිරෝධයක් තියෙනවා නම් එතකොට සංස්කාරයේ පැවැත්මක් වෙන්නේ සංස්කාරයේ නිරෝධය දකින්න. සංස්කාර නිරුද්ධ වුණොත් එහෙනම් මොකද්ද වෙන්නේ? සංස්කාරයේ නිරෝධය දකින්නකොට කර්ම රැස් කරගන්න නැත්නම් පෙනෙන ඇහෙන විදින දැනගන්න තැන්වල අපිට සංස්කාර රැස් වෙන්නේ නැත්නම් අපි මේ ධර්මයන්ගේ Nirodhe ප්‍රත්‍යක්ෂ කරනකොට අපිට විඥාන Nirodha. විඥානයේ පැවැත්මක් පේන්නේ නැහැ. විඥානයේ පැත්තේ නිමිති පේන්නේ අපිට. විඥාන Nirodha. විඥානේ නැති වෙනකොට නාම රූපයන් පණවන්න පුළුවන් කමක්. නාම රූප පැනවීමක් නැත්තම් ආයතන පනවන්නේ. ආයතන නැත්නම් ස්පර්ශය පැනවීමක් නැහැ. ස්පර්ශය පැනවීමක් නැත්නම් වේදනා පැනවීමක් නැහැ. වේදනා පැනවීමක් නැත්නම් සංහාවේ පැනවීමක් දැන් එතකොට තණ්හාව පණවන් නැති වෙන්න හේතුව මොකද්ද? අර ධර්මතාවයන්ගේ පැනවීමක් නෑ. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මයන්ගේ පැනවීමක් කරන්නේ ඒ පැනවීම කරන්නේ නැත්තේ ධර්මයන්ගේ Nirodhe දකින්න නිසා, විද්‍යාව නිරුද්ධ කරපු නිසා තමයි සංස්කාර නිරුද්ධ වෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා පරිසම්පාදයේ ලෝක සමුදය පැත්ත ගැන නැතිනම් හට ගැනීම පැත්තට කතා කරනකොට අපි කතා කළා අවිද්‍යාව නිසා සංස්කාරය ඉපදුනා සංස්කාරය නිසා විඥානය ඉපදුනා කියලා අපි අතීත අවිද්‍යා සංස්කාර නිසා වර්තමාන විඥාණය හටගත්ත කියන තැන කතා කරා. දැන් ඒකම දැන් නිරුද්ධ කරනවා කියන්නේ අතීත භවයට ගිහිල්ලා අතීත අවිද්‍යාව අද නිරුද්ධ කරන්න බැහැනේ. අතීත සංස්කාරය අද නිරුද්ධ කරන්න බෑනේ. දැන් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. වර්තමානයේ තුල තියෙන අවිද්‍යාව වර්තමානයේ තුල තියෙන සංස්කාරය අපිට නැති කරන්න පුළුවන්. කොහොමද අවිද්‍යාව සංස්කාරය නැති කරනවා කියලා කියන්නේ? දැන් අපි කිව්වා වේදනාවකට තණ්හා කරන්නේ අර ධර්මයන්ගේ යථාර්ථය නොදන්නාකම නිසා අපි ඒ නොදන්නා අවිද්‍යාව නිසා කියලා මෝඩකම නිසා කියලා. දැන් අන්න ඒ වර්තමානයේ තුල අපිට පවතින ඒ අවිද්‍යාව නැති කරොත් මොකද්ද නැති වෙන්නේ? කර්මය නැති සංස්කාරය කියන දේ පැනවීමක් කරන්න පුළුවන් කමක් නැහැ. සංස්කාරය නිරුද්ධ වෙලා යනවා. අවිද්‍යාව සහ සංස්කාරය නිරුද්ධ කළොත් නිරුද්ධ කරනවා කියන තැනම තියෙනවා මොකද්ද විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන වර්තමාන විපාක ධර්මතාවයන්ගේ Nirodhe ප්‍රත්‍යක්ෂ කිරීම. ඒ Nirodhe විඥාණයට අසුරු නොවන විදිහට නිමිති නොතිබෙන විදිහට ඒ ධර්මයන් නිරුද්ධ කළ Nirodhe දැකලා ඉවරයි. මේක ඊටාම ගැඹුරු ඊටාම සියුම් කාරණාවක්. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. මේක තමයි අපි අපි අද ජීවත් වෙනවා කියන තැන තියෙන විපාක මට්ටම නැතිනම් එතන තියෙන යථාර්ථය. එතකොට මේක ඒ ඒ මොහොතේ හටගෙන නැති වෙන ධර්මතා ටිකන මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය. දැන් මේ ප්‍රත්‍ය සම්බන්ධතාවයේ Nirodhe සාක්ෂාත් කරනවා. විඥානයේ නාම රූපය සලායතනයේ පස්ස වේදනාවන්ගේ Nirodhe දකිනවා. ඒකම තමයි විද්‍යාව. ඒ නිසාම තමයි මේ ධර්ම ගැන කර්ම රැස් කරගන්නේ නැත්තේ. එතකොට මේ ධර්මයන්ගේ Nirodhe දකිනකොට මොකද වෙන්නේ? සංහා උපාදාන භව ජාති ජරා මරණ මේ ධර්මය නොහට ගන්න බවට යනවා. මේ ධර්මය අනාගතයට උපදින්නේ නැහැ. අනාගතයට ජාතිය පිණිස යන්නේ නැහැ. භවය සකස් කර ගැනීමක් නැහැ. පුද්ගල භවක හට ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට දැඩිව අල්ලා ගැනීමක් නැහැ. තණ්හාව නැහැ. ඇයි? හේතුඵල ධමක දකින්න. දැන් මේ දකින්න මේ මැද ඉඳලා දෙපැත්තක් ගැන අපි කතා කරන්නේ. මොකද්ද? අපි වර්තමානයේ තියෙන වේදනාවට තණ්හා කරනවා කියන තැනදී අපි උපදෝගෙන තියෙනවා වේදනාව දකිනවා වේදනාවේ සමුදය දකිනවා වේදනාවේ නිරෝධය දකිනවා. එතකොට වේදනාව හටගත් ස්පර්ශය නම් ස්පර්ශ නිරෝධය දකිනවා ස්පර්ශය නම් සලායතන නිරෝධය දකිනවා සලායතන නම් ආයතනය හදපු නාම රූප ධර්ම නාම රූපයට ප්‍රත්‍ය වෙන විඥානය මේ ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීම තුළ අපි තණ්හා උපාදාන භව කියන මේ ධර්මය අනුත්පාදයකටපත් කරනවා. තණ්හා උපාදාන භව කියන මේ ධර්මය නැවත නොහට ගන්න බවටපත් කරනවා. ඒකට මෙන්න මේ විදිහට මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කිරීම තුළින් එතන ගොඩ නැගෙනවා නිකම්ම මේ සත්‍ය ධර්මයක් කියන එක. දැන් දැන් මේ ඉන්න කෙනෙකු විසින් තව දෙයක් පිළිබඳව බලනව නෙමෙයි. තමන්ගේ ජීවිතය කියන එකම පේනවා ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න භාවයක් හැටියට. ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න භාවයක්. එතකොට අර රූපය අනිත්‍යයි රූපය අනාත්මයි කියලා බලුවට වඩා ප්‍රායෝගිකව පේනවා බුදු දුක් රැසේ හට ගැනීමක් වෙනවා. මේ මේ මේ හේතු නිසා මේ ප්‍රත්‍ය නිසා මේ ඵලය හට ගන්නවා කියලා කියන්නේ ප්‍රත්‍ය නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන එක. එතකොට මේ තැන්වල තියෙන දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. එතකොට මේ දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දුක් වූ හුදු ධර්මතා රාශියක පැවැත්මක් විතරයි. එතන සත්පුද්ගල බවක් නැහැ කියන අනාත්ම ලක්ෂණය මනාව ප්‍රතිවේධ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අර අනුසහගත මට්ටමේ නැවත නැවත ඇසුරු වෙන පච්චුදාවත්තන්ති කියලා කිව්වා. අපි නැවත පෙරලා එනවා ආත්මයක් තියෙනවා. විඳීමක් තියෙනවා. දැන් මේ විදිහට නැවත පෙරලා පැමිණෙන බවක් තියෙන කෙනෙකුට පටිච්චසමුප්පාද ධර්මයේ තුල නැවත පෙරලා පැමිණෙන්නට තියෙන ඉඩ අහිමි කිරීම තුල ඔහු ප්‍රතිවේධ කරගෙන තියෙනවා. ඔහු ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. මේ ඉන්නේ වැරදි තැනක කියලා. එතකොට අර අනුසහගත මට්ටමෙන්වත් එයාට ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. කෙලෙස්යක පැවැත්මක් එතන එයාට තියෙන්නේ නැහැ. එයා කෙලසුන් කෙරෙන් මිදුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. අනුපාදා අපරිතස්සනාවෙන් යුක්ත කිසිවක් උපාදා වශයෙන් නොගෙන අපරිතස්සනාවට පත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ පටිසමුපාද ධර්මයේ පිළිබඳව ආනන්ද තෙරුන් වහන්සේ විසින් චන්නහාමුදුරන්ට පැහැදිලි කළා. චන්නහාමුදුරු මේ සූත්‍රය අහලා ධර්මාභිසමය කළා. ඉතින් පින්නතුනේ අද දවසේදීත් අපිටත් තියෙන්නේ මේ උතුම් ධර්ම ධර්මය ප්‍රතිවේද කරන්නට යනකොට මේ මගම තමයි. අපිට මේ ස්කන්ධ ධර්ම විශේෂෙහි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ ධර්මය අපි ප්‍රත්‍යක්ෂ කරන්නට, මෙනෙහි කරන්නට අවශ්‍යයි, අවබෝධ කරන්නට ඕනේ. එතකොට ඒක අවබෝධ කරන්න වෙන්නේ මෙනෙහි කිරීම තුළ තමයි. මේ මෙනෙහි කිරීම කරනකොට අපිට අර ඇතිවන ආත්ම සංඥාදිය දුරු කරන්න අපිට පුළුවන්කම තියෙනවා. සම්පූර්ණයෙන්ම මේ පටිච්චසමුප්පාද ධර්මයට අනුරූපව ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න දේවල් පිළිබඳව නුවණින් අවබෝධ කිරීම තුළින්. එතකොට ප්‍රත්‍ය ප්‍රත්‍ය සමුප්පන්න භාවයත් තේරුම් අරගෙන අපිට මෙතන මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තමයි අපි මේ ජීවිතය තුළ අප්‍රමාදී විය යුත්තේ, උත්සාහවත් විය යුත්තේ. ඉතින් මේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපිට පුළුවන් දැන් සාකච්ඡා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් අපි අවිද්‍යාව පත්‍ය සංකාරා කියන තැන අපිට දැන් හිතට අරමුණක් එනකොට එතන අතීතයේ දැක්කපු අහපු විඳපු දැනගත්තු දේවල් නේ අපි එතන අරමුණු කරන්නේ. එතකොට ඒක ඒ රූප ආරම්මණයකට අති ආරම්මණයක් ඇති බවට ගන්න එකට නේද අපි රැවටෙන්නේ. එතන. ඔව් ඇත්තටම අපි රැවටෙන්නේ මූලික වශයෙන්ම ඒ ආරම්මණයට තමයි. මොකද දැන් මනෝ විඥානය තුලින් අපි ගන්න රූපාරම්මණයෙන් අපි ග්‍රහණය කරගන්නේ. ඒක දැන් එතන ඉඳලා රුවන්වැලි සෑය ගැන මතක් කළත් අපි රූපාරම්මණය තමයි අරමුණු කරන්නේ. එතකොට අර රූපය දකින මොහොතේ අපි රූපේ අනිත්‍යතාවය අවබෝධ නොකරපු නිසා අපි එහි පවතින බවට නිමිති ඉතුරු කරපු නිසා දැන් අපිට එහි තියෙන රුවන්වැලි සෑය මෙහි ඉඳලා අරමුණු කරන්න පුළුවන් කියලා අපි හිතනවා. හැබැයි මේ වෙලාවේ අපේ හිතේ තියෙන වේදනා සංඥාවක්ම ඇසුරු කරනවා. අපි හිතනවා හිතේ තියෙන රුවන්වැලි සෑය ගැන අරමුණු කරනවා කියලා. එතකොට දැන් අපි ඇසුරු කරන්නේ අන්න ඒ මට්ටමින්ම සකස් කරගත්ත දෙයක් කියන එක හැම වෙලාවකදීම අපිට දකින්න පුළුවන් නම් ඒ දකින්න දේ බාහිර පවතින දේ හැටියට නැවත නැවත එළියට දාන්නේ නැත්නම් අන්න එතනින්ම අපිට ඒ ධර්මයේ පිළිබඳව ආත්ම සංඥාවක් ගොඩනැගෙන්නේ නැහැ. බාහිරටත් අභ්‍යන්තරයට. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතනදී අපි දැන් යම් කිසි අවබෝධයක් එනවා ඒ වෙලාවට අරමුණු කරන්නේ Tamangeම හිතේ තියෙන වේදනා සංඥා දෙකක්මයි කියලා. ඒතකොට ඒකද ඒකද ධම්මාරම්මණය කියන්නේ. ඒක ධම්මාරම්මණය කියලා කියන්නේ ධම්මායතනය පරියාපන්න වුණ රූපායතනයක් ඒක. ධම්මාරම්මණය කියන තැන නෙමෙයි ධම්මායතනය පරියාපන්න වුණ රූපයක්. රූපායතනය කියන එක. නැත්නම් ඒකට රූප එතන රූපේ කියන එතන සංකල්පයක් කියන එකද කියන්නේ රූපය කියන එක එතකොට එතනදී දැන් ඒ කියන්නේ රූපය එතනදී ප්‍රකට නොවන දෙයක්. ඒ කියන්නේ රූපය සමුවට පැමිණිලා නැහැ. හැබැයි අපි මනස තුළින් වේදනා සංඥාවන්ගෙන් ඔසවා තබන ලද රූපාරම්මණය තමයි අපි ඇසුරු කරන්නේ. ඒකට රූපාරම්මණය රූපාරම්මණය කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ දැන් සම්මා රම්මණය කියන වචනයෙන් නෙමෙයි දැන් අපිට සිතට පුළුවන් සිතක් අරමුණු කරන්න. එතකොට අපි කියන එක වේදනා සංඥා වන්ගෙන් ඔසවා තබපු රූපයක් නොවන කල්ලි අපි ඒකට කියන ධම්මා රම්මණයක් කියලා. හැබැයි අපි කෙලින්ම අසුරු කරන්නේ රූපය වෙනකොට ඒකට කියනවා රූපා රම්මණයක් කියලා. හැබැයි මේ රූපය ධම්මා යතනේ පරියාපන්න වුණ රූපයක්. එතකොට අර ධම්මා රම්මණය සහ ධම්මා යතනය කියලා කියන්නේ දෙකක්. ධම්මා යතනයට අයිති එක කොටසක් තමයි ධම්මා රම්මන කියලා කියන්නේ. ඒක උපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන ඔය සියල්ලම ධම්මා යතනය ධම්මා යතනයට අයිති ධර්ම. එතකොට දැන් අර අනිකුත් නාම ධර්මතා අසුරු කරගෙන පවතිනකොට අපි කියන එක ධර්මාරම්මණයක් කියලා. දැන් දැන් වේදනා සංඥා රුවන්වැලිසෑය කියලා මතක් කරගත්තත් අපි රුවන්වැලිසෑය කියලා මතක් කරගන්නේ සංඥාවක් තමයි. හැබැයි ඒ රුවන්වැලිසෑය කියන්නේ ඒ විඳපු ඒ තමයි. හැබැයි මේ වේදනා සංඥා දෙක අපි සිහිපත් කරගත්තට එතනදී ඒක රූපා රූපායතනය කියලා කියන්නේ මොකද මේ නාම ධර්මතාවයන්ගෙන් ඔසවා තබලා තියෙන්නේ අර රූපාරම්මණයනේ. එතකොට මේ රූපාරම්මණය තමයි එතනදී මේ ප්‍රධාන වශයෙන්ම ඒක ඇසුරු කරලා තියෙන්නේ. කියන්නේ විපාක මට්ටමින්ම ඔසවා තබලා තියෙන රූපාරම්මණය කියන එක. ඒ නිසා ඒක රූපාරම්මණය කියලා නම් කරන්නේ. හැබැයි අපි ඒ තියෙන වේදනාවක් තියෙන ඍජු අපි විඳපු දෙයක් පිළිබඳව අපි කල්පනා කරනවා. එතකොට නැතිනම් අපි ඒ වගේ දෙයක් අරමුණු කරනකොට ඒක රූපාරම්මණයක් නෙමෙයි. වේදනා සංඥා සංඛාර කියන ඒ ස්කන්ධ ධර්මතා ටික පමණක් ඇසුරු කරගෙන තියෙනකොට එකෙන් අපි රූපයක් කියන තැන ගොඩ නැගෙන්නේ නැති වෙනකොට අපි ඒක අර මේ ධම්මාරම්මණයක් විදිහට හඳුනා ගන්නවා. එතකොට ඒ වෙලාවේ අවබෝධයක් එන්න ඕනේ මේ බාහිර අරමුණක් රූපාරම්මණය වුණාට මේ සිහි කරන්නේ තමන්ගේම හිතේ තියෙන සිතිවිලි කියන්නේ. එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඔව් තමන්ගෙම හිතේ තියෙන මේ ස්කන්ධ ටික නිසානේ අපි ගොඩනගා ගන්න ඒ විදිහට රුවන්වැලිසෑය හෝ දැකපු දෙයක් පිළිබඳව අපි ගොඩනගා ගන්න ස්කන්ධ ටික නිසානේ. එතකොට අපිට අරමුණු වෙන්න ඕනේ ස්කන්ධ ටිකම තමයි. ඒ කියන්නේ මේ විදිහට රූප රූපය කියලා අපි සිහිපත් කරගත්තට එතන වේදනා සංඥා සංඛාර කියන මේ විඥාන කියන මේ ධර්මතා ටික ඇසුරු කරගෙනමයි මේක ගොඩනගාගෙන තියෙන්නේ කියලා ඒකේ ඇත්ත දක්වන පැත්තට තමයි අපි යන්න ඕනේ. එතකොට ඒ අරමුණ දැකපු වෙලාවේ තිබුණු තැනට උනත් අපිට නුවණින් ගිහිල්ලා ඒක දුරු කරන්න පුළුවන්කම තියෙනවා. වන්නනිසය කියලා අපි දැකපු වෙලාවෙම එතන තිබුණු වර්ණ රූපය හටගෙන ඉතුරු නැතුවම නැති වුණු තැනකනේ අපි මේ දැන් තමන්ගේ මනසින් අරමුණ නැවත ඇසුරු කරන්න කියන එක අපිට දකිනකොට අපි මනසින් උපද්දවන අරමුණක් බාහිර තියනවා කියලා ගන්නකමත් මේක දෙකක් විදිහට අපිට පේනවා. ඒකට මේක ධර්මතා දෙකක් විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මුලින් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ මට අදහසක් ආවා අපේ ස්වාමීන් වහන්සේ මේ චන්න ආමුදුරුවන්ට දැන් අර අනිත්‍ය ලක්ෂණයක් බැලුවා අනාත්ම ලක්ෂණයක් බැලුවා නමුත් අර දුක්ඛ ලක්ෂණ බලපු නැති හින්දා කියන්නේ යද නිච්ඡන් තං දුක්ඛං කියන එක බලපු නැති හින්දා නේද අර පටිච්ච සමුප්පාන්න බව දැනුවේ නැත්තේ කියන එක එහෙම අදහසක් ආවා ස්වාමීන් වහන්සේ ඒක හරියද? ඔව් ඒක බොහෝ දුරට ඒක සාධාරණයි හේතුව තමයි දැන් ඒකට හේතුවම මේ ප්‍රත්‍ය ලක්ෂණය නොදන්නාකමනේ. ඒකට අපි දුක්ඛ ලක්ෂණය හැටියට ගන්නෙම අර වේදනාත්මක දුකට වඩා දුක්ඛ ලක්ෂණ ටිකක්නේ. එතකොට මේ දුක්ඛ ලක්ෂණවල පීලනාර්ථය ආදී මේ දුක්ඛ ලක්ෂණ ටික කතා කරන්නේ ප්‍රත්‍ය සමவாயෙන් නිපදුණු ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙන ලක්ෂණය. ඒ නිසා ඒ ඒ අරමුණු කරන්නෙම සම්පූර්ණම දුකට අදාළ කාරණා ටික. එතකොට මේ දුක්ඛ ලක්ෂණය පිළිබඳව අවබෝධය නැතිකම නිසාම තමයි ඒ විදිහට මේ ඒ අවබෝධය පැවැත්මක් වෙන්නේ නැත්තේ. තේරුණා අපේ සංවිධානසේකින් මේකෙන් ඇත්තටම අපිට ගන්න තියෙන ලොකුම වැදගත් දෙයක් නේද මේ ත්‍රිලක්ෂණයම අපි මේ බලන්න ඕනේ කියන එක නේද ස්වාමීන් ඔව් ත්‍රිලක්ෂණයම බැලිය යුතුයි කියන එක සහ අපිට අඩු තැන අපි පිරවිය යුතුයි කියන එක ඔය එකයි තේරුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං ආ පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මට මේ අර පටිච්ච සමුප්පාදය ගැන මට මේ තේ වැටහිලා තිබුණ විදිහ තේරුම් අරගෙන තිබුණ විදිහ හරිද වැරදිද කියලා මේ දැනගන්න ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අහන්නේ මම හිතුවා ස්වාමීන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ ධර්ම ඒ 12ම එකට ඇති වෙනවා එකට නැති වෙනවා ඒකේ ඒකට ඉතින් සාධකයක් හැටියට ඒක තියෙනවනේ මේ පටිච්ච සමුප්පාදයට සමීකරණයක් වගේ එකක් මේ ඇති කල මේ ඇත මේ නැති කල මෙය නැත. මෙය හට ගැනීමෙන් මෙය හට ගැනීම. මෙය හට නොගැනීමෙන් මෙය හට නොගැනීම. අන්න ඒකයි මං හිතුවා ඒක මොහොතෙන් මොහොත එකටම ඇති වෙනවා එකටම නැති වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ මට ඒක තෝරලා දුන්න තේරුම් ගන්නයි. ඉදප්පච්චයතාවය පටිසමුපාදයේහි දකින්න පුළුවන් ඉදප්පච්චයතාවය දැන් ඕක බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ අවිද්‍යාව ඇති කලදී සංස්කාරය නැමැති ඵලය හට ගන්නවා. එතකොට මේ අවිද්‍යාව නැති වෙනකොට මේ සංස්කාරය නැමැති ඵලය නැති වෙනවා. අවිද්‍යාව ඇති කලදී මේක පෙනෙනවා. අවිද්‍යාව නැති කලදී මේක නැතුව යනවා. එතකොට මේ අවිද්‍යාවේ ඉපදීමෙන් මේ ධර්මයේ සංස්කාරය නැමැති ධර්මයේ උපදිනවා කියලා මේ විදිහට තමයි මේ මෙතන මේ කරුණ ඒ කියන්නේ ඉදප්පච්චේතාවේ මේ අංගයෙන් අංගයට තමයි අපි දකින්නට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ එකින් එක. ඒකෙන් කියන්නේ මේ අංග 12 එකට හටගන්නේ කියලා නෙමෙයි. අංග 12ක පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ පෙන්නන විවිධ න්‍යායන් තියෙනවා. දැන් එතකොට ඒ සියලුම න්‍යායන් එක එක මොහොත හටගෙන එක එක ඒක චිත්තක්ෂණිකව නැති වෙනවා කියන එක නෙමෙයි සෑම තැනකදීම බුදුරජාණන් වහන්සේගේ දේශනාවල මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදය දේශනා කරන්නේ ඒක න්‍යායකින් අරගෙන. ඊට පස්සේ අභිධර්ම පිටකයේ පටිච්චසමුපාද විභංගයේ පැත්ත අරගෙන බලනකොට බුදුරජාණන් වහන්සේ දෙසලා පෙන්නනවා එක සිතක එක සිතක පටිච්චසමුපාදේ. දැන් චක්කු විඥාන සිතේ පටිච්චසමුපාදේ කියන්නේ මොකක්ද? එතකොට සෝත විඥාන සිතේ පටිච්චසමුපාදේ කිව්වොත් ඒක මොකක්ද අපි කරන්නේ? ඊට පස්සේ කර්මසිතක පටිච්චසමුප්පාදේ මොකද්ද? මනෝ ධාතුසිතක පටිච්චසමුප්පාදේ මොකද්ද? ක්‍රියාසිතක පටිච්චසමුප්පාදේ මොකද්ද? කුසලසිතක අකුසලසිතක පටිච්චසමුප්පාදේ මොකද්ද? එතකොට ඒ පටිච්චසමුප්පාදය එක සිතක පෙන්වන්නේ. එතකොට ඒ පටිච්චසමුප්පාදයේ යෙදෙන මේ සියලුම අංග ටික එක මොහොතේ හටගන්න වෙන දෙයක් වෙන්න. ඒක ඒ මොහොතට අදාළ දෙයක්. ඒක චිත්තක්ෂණිකයි ඒ පටිච්චසමුප්පාදය. එහෙම. ඒ සමුප්පාදයේ ඒක චිත්තක්ෂණිකවත් දේශනා කරන බුදුජානනාංශේ සමස්ත ਸਰව සංග්‍රාහකයක් විදිහට අපේ මුළු සමස්ත ජීවිතයම එකතු කරගෙන අතීත හේතු නිසා වර්තමාන ඵල වර්තමාන ඵල වලට වර්තමාන කර්ම රැස් කරගෙන අනාගත ඵල හදාගන්න විදිහ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට මේ පටිච්චසමුප්පාදයේ නැමැති සමස්ත ධර්මතාවයේම තියෙන එක කුඩා අවස්ථාවේදී තියෙන ඒබඳු ලක්ෂණයක්මයි කියලා අපිට දකින්න පුළුවන්කම මේ පටිච්චසමුප්පාද සමස්ත සිද්ධාන්තය අවබෝධ කිරීමෙන් අපිට පුළුවන්කම තියෙනවා. මොකද පටිච්චසමුප්පාදේ ඒ තරම් න්‍යායන් වලට අපිට බෙදා දක්වන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ නිසා අන්තය කතා කරන න්‍යාය නැතුව නෙමෙයි. එතකොට ඒ න්‍යාය ඇත්තවම න්‍යායක්. හැබැයි දැන් අපි මෙතනදී කතා කරන්නේ සමස්ත ජීවිතයම අල්ලාගත්ත අලලා පවතින පටිච්චසමුප්පාදය තමයි මේ අද කතා කරපු න්‍යාය ඔස්සේ අපි කතා කරන්නේ. එතකොට අපේ ජීවිතයේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය. හැබැයි ඒකෙන් කියන්නේ ඒක චිත්තක්ෂණික පටිච්චසමුප්පාදයක් නැහැ කියන එක නෙමෙයි. එහෙම පටිච්චසමුප්පාදේ කතා කරන්න පුළුවන් න්‍යායකුත් තියෙනවා. මේ ස්වාමීන් මේ අතීතයට වර්තමානයට අනාගතයට මේ බෙදලත් මම දැකලා තිනවා මම කියවල තිනවා ස්වාමීන් වහන්සේ එහෙම තිනවා. ඒක ඒක හරියද එහෙම එකක් තියනවද ස්වාමීන් වහන්සේ? ඒ විදිහට දේශනා කරන පටිච්ච සමුපාදය හැටක් ආකාරයකට බෙදා දක්වනකොට බුදුරජාණන් වහන්සේ අතීතයටත් ණය පමුණවනු වර්තමානයටත් පමුණවන අනාගතයටත් පමුණවනවා ඒ ඒ අතීත අනාගත වර්තමාන පිළිබඳව දකින ඒ සිතත් පටිච්චසමුප්පන්නයි කියලා දකිනවා කියලා ඒ ඒ හිතේ පටිච්චසමුප්පන්න බවක් දකින්න ණය පමුණවනවා එතකොට අතීතයේ අවිද්‍යාව නිසාමයි සංස්කාරය තියෙන්නේ වර්තමානයේ අවිද්‍යාව නිසාමයි සංස්කාරය තියෙන්නේ අනාගතයටත් වර්තමානයේ නිසාමයි සංස්කාරය ඇති වෙන්නේ එතකොට මේ ලක්ෂණය දකින්නා වූ සිතත් පටිච්චසමුප්පන්න වූම දෙයක් නැහැටියට දකින්නේ එයා පටිච්චසමුප්පාදයේ පිළිබඳව මේ එක එක අංගයක හතර ආකාරයෙන් එයා මෙනෙහි කිරීම සිද්ධ කරනවා. ඒකට ඒ විදිහට මේ හැම තැනකදීම මේ ණය පැමිණවීම කරන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් මම එතන අදහස් කරේ අතීතයේ කිව්වම පෙර උත්පත්තියෙන් මේ උත්පත්තියයි ඉස්සර ඒක ආ නෑ අතීත ස්කන්ධ එක අතීත ස්කන්ධ ටික වර්තමාන අනාගත කියන ඒ විදිහට ණය පැමිණවීම කරන්නේ හැබැයි ඇතැම් තැනකදී බුදුරජාණන් වහන්සේ දැන් අපි ගත්තොත් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙන ධම්මච්ච ඥානය වගේ තැන්වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත හේතු පහක්. අතීත හේතු පහක් කියනකොට එතන අවිද්‍යා සංකාර සංනපාදාන බව වර්තමාන විපාක පහක් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. එතකොට වර්තමාන කර්ම පහක් අවිද්‍යා සංකාර සංනපාදාන බව. එතකොට අනාගතයේ විපාක පහක් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ඒකට පටිච්චසමුප්පාදය දක්වනවා. ඒකට පටිච්චසමුප්පාදය මේ ආකාරයට දක්වනකොට වර්තමානයේ විඥානයේ කියනකොට ඒ ප්‍රතිසන්දි විඥානය. ඒකට ප්‍රතිසන්දි විඥානයට එන්න හේතුව අතීත හේතු ටික නේතනවා. අතීත අතීත වශයෙන් එතන හේතුව දේශනා කරනවා. ඒකට එහෙම අතීත භව වශයෙන් දේශනා කරපු පරයයනොත් තියෙනවා. එහෙම. ඕම් පින්සන් පෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි ඔය Nirodha දකින අවස්ථාවේදී අපිට ස්වාමීන් වහන්සේ එතනදී පංච උපාදාන ස්කන්ධය ඇති වෙලා එතකොට එතරදී ඒ චන්දරාගයත් ඇති වෙලා ස්වාමීන් වහන්සේ උපචයටපත් වෙලා නේද? එතකොට පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැක්කට වැඩක් වෙනවද? ඒ අවස්ථාව වෙනකොට චන්දරාගය ඇති වෙලා උපාදානයත් ඇති වෙලා ඉවරයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් අපිට මාර්ගය තුළ අනිත්‍ය දකින්න පටන් ගන්නෙ ආස්තියට ප්‍රවිෂ්ඨ වෙන්න අපිට අනිත්‍ය දකින්න පටන් ගන්න වෙන්නේ මේ මට්ටමින් තමයි. එහෙම නැතිනම් මාර්ගයට පෙර කටයුතු හෝ මාර්ගය පනවන්න බැරි වෙනවා. කෙලිම ඵලයේ පමණක් පනවන්න වෙනවා. ඒ නිසා අපිට දැකපු දෙයක තමයි එතන නැවත නුවණ පැමිණවීම කරන්න වෙන්නේ. ඒ නිසා තමයි අනඤ්‍ය පඤ්ඤා සම්පින්ද්‍රිය අනින්ද්‍රිය කියන ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්මතා දෙක සමදාහත්වයේ පනවන්නේ. එතකොට මේ එතකොට එතකොට මේ ඉන්ද්‍රිය ධර්මතාවයන් මේ විදිහට පෙන්වන්නෙම අර සිතක තියෙන ලක්ෂණ ටික අවබෝධ කරගෙන කියන්නේ රැවටුණාට පස්සේ තමයි අපිට එතන රැවටුණ තැන ගැන මූලික අධීරයේදී අපිට සිහිපත් කරන්න වෙන්නේ. අපිට නොරවටීන එකපාර ඉන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා පළවෙනියට පටන් ගන්න වෙන්නේ අතනින්. එහෙමයි හඳුරන්නේ. එහෙමයි. එතනදී අපි එතකොට කර්මය සිද්ධ වෙනවා. නමුත් අපිට පටන් ගැනීමදී එහෙම කළා අපිට පූර්ණ වශයෙන් කරගන්න ඒක ප්‍රායෝගික කරලා කරලම ඒක දැනගන්න ඕනේ නේ ස්වාමීනාංශ. ඒක කරලම තමයි පෙරපසු නැතුව නුවණ පවතින තැනකට නුවණ ගන්න වෙන්නේ. ඒක ඒක තමයි අපි ඉස්ස වඩන්නේ. එහෙමයි හඳුන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි තැනක් පැහැදිලි කිරීමක් වශයෙන් කෙලෙස් යෙදෙන තැනක උපාදානය යෙදෙනවද එහෙම නැත්නම් උපාදානය වූ තැනක කෙලෙස් වලින් ඇසුර වෙනවද කියන තැන පොඩ්ඩක් කරුණාවෙන් පැහැදිලි කර දැන් තේරුවන් සරණ කෙලෙස් ඇති තැනකම තමයි උපාදානය කියන එක මේ යෙදෙන්නේ කෙලෙස් නැති තැනක නෙමෙයි උපාදානය කියන එක යෙදෙන්නේ අවිද්‍යාවෙන් සංස්කාර කරපු තැනකම සංහාදී කෙලෙස් පවතින තැනකම තමයි උපාදානය කියන දේ පවතින්නේ තෙරුවන් සරණයි සම්මා. හොඳයි අපි දේශනාවන් සම්කරන්නේ. හොඳයි කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී තුන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරගෙන වටිනා කුසලයක් හැමදෙනාම සිද්ධ කරගන්න තියෙන්නේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාධනාතෙන් අනුමෝදන් ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. දෙවි සාදු. ඒ වගේම අද දවසේදී මේ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන එංගලන්තයේ පදිංචි චම්පා පෙරේරා සහ දයා පෙරේරා සහ චාල හිමනසේන කියන පින්වත් පිරිස විසින් මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා නැසීගේ මහාචාර්ය ලීවිත සිල්වා සහ දයානන්ද සිල්වා යන දෙපළගේ දෙටපුත් තුන සහ මේලා ඕස්ට්‍රේලියා පදිංචි මේලා ඇමරිකාවේ එක්සත් ජනපදයේ පදිංචි සමුදු සහ බ්‍රිතාන්‍යයේ පදිංචි පුතන් යන ඒ පින්වත් පිරිසගේ සහෝදරයා වන ඒ නැසීගේ වසරක් නැසීගේ වසරක් සම්පූර්ණ වෙන ඇමරිකාවේ බොස්ටන් යුනිවර්සිටි දීප්ති විතානගේ මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා කල්පනා කරගන්න ඒ දීප්ති විතානගේ මහත්මයා ඇතුළු නැසීගේ පරිලෝකීය සියලු ඥාතීන් මේ වෙලාවේදී සේපත් කරගන්න ඒ සියලුම ඥාති වර්ගයාට මේ තමන් කළ සිනහන් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන්න ලැබේවා. ඒ සියලුම කුසල ධර්මයන් උතුම් නිවනින් සැනසීම පිණිසම එක් ආරම්භතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතින්ට ඥානවන්තනා කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය කුසල කුසල ශක්තියෙන් අපි අනුමෝදන් කරනවා. ශ්‍රී ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය වඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේටත් අපරක්ති ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත් අපි අනුමෝදන් කරනවා. ගෞරවනීය ඒ අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම දෙනාට මුතුන්ගේ ශාසන මාර්ග වක්චරියාවෙහි පූර්ණී කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා මෙදෙනාට අනුමෝදන් කරමු. ඒ වගේම දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන චන්ද්‍රා පෙරේරා මහත්මයා වගේම දයා පෙරේරා සහ චාලක නිමලසේන කියන මේ පින්වත් පිරිසටත් ඒ වගේම නේලා සුමුදු සහ උදන් කියන <hesitation> ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සුදනාට කරම ආශිර්වාද කරනවා හැම දිනකටම නිරුක් නිරෝගී සුවපත් බව චිරජීවන සැලසේවා කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන තමා මහන් වලින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු පාරමිතාව වේවා කියලා සාදු කියලා පිළිගන්නවා හැම දිනකටම පෙරවන් සරණයි Thank you.